දැන් අපි කලින් මතක් කරගත්ත පරිදි මෙතන පටන් සායක හෝ ඉතිරිය සල්ප වේලාවක් පුර ධර්ම දේශනාවකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා පැයක් විතර වාග්ලා හිටියැත්තෝ පොඩක් රිබන් ගහිලා තාපයකට වතර පැයකට ඉස්පාසු වෙන්න ඉස්පාසු වෙලා ධර්ම දේශනාවකට සූදානම් වීමක් වතේ ධර්ම ගෞරවයෙන් යුක්තව සිල් දිනා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යක්ඛේ විඥානං අතීතනාගත පච්චුප්පන්නං වා යන් දුරේ වා සම්තිකේ වා ජීනං වා පනීතං වා අජත්තං වා බහිද්ධා වා ඕලාත්තං වා කුමං වා සබ්බං නීතං මම නීතෝ හමක් මිනේසන මේසෝ අත්තාති යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං තීති සදා සුති සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම විශේෂනේ මේ විදිහට ලදල දවස්තාවල මාසයක් පාසා දෛනික නැත්නම් දිනක වැඩ පිළිවක් සඳහා ඉගෙන හැම වෙලාවකම විශේෂ අංකයක් වශයෙන් ධර්ම දේශනාවකට කාලයක් ඉඳ ගන්න බව මෙතන බොහෝ දෙනා දාස් අන්නේ ධර්ම දේශනාව සඳහා මේ වකවාන් වේදී අපි ඉස්සරහින් තියාගත්තේ සිංහල බෞද්ධ අතර අනත්ත ලක්ෂණ සූත්‍රය වශයෙන් සඳහන් වෙලා තියෙන ඒකට ත්‍රිපිටකයේ හේවුවොත් පංචවග්ගීය සූත්‍රය වශයෙන් සඳහන් වෙලා තියෙන සරුවචන් වහන්සේගේ ජීවිතයත් පැත්තෙන් බලනකොට වාර්තාගත ජීවන තොරතුරු අනුව දෙවෙනි ශ්‍රීමුඛ දේශනාවෙන් සඳහන් වෙන සූත්‍රය. මේ සූත්‍රය සර්වඥ දේශනාව නැත්නම් සර්වඥ දේශනාව සඳහන් වෙන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒනොත් ශක්තිකායේ වයඛණ්ඩ වර්ගයේ තමයි සංග්‍රහ වෙන්නේ. ඉතින් මේ සූත්‍රය ඒ සම්මදක්කපවත්තන සූත්‍රයේදී කලින් කරගත්ත සූදානම් කරගත්ත මානසිකත්වයේ යටතේදී ඒ පක්ෂක මහණුන් වශයෙන් පුංචි උදාහරණකාරයව පවා දන්නේ ඒ සවස්තරු පස් දෙනා නැත්තම් පස් වික්ෂුණාස් ලබාට පස්සේ පස් නම පද භාෂාවේ කියන සෝවාන් මාර්ග මාර්ගත්ත සත්‍යයට වත් කරගෙන සීක සත්‍යයට වත් කරගෙන මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තමයි ඒ සියපත් වෙන වහන්සේලාටම ආර්ය ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු වුණේ. ඒ තමයි සර්වඥාන්සේ තේයන්ට දීපු දෙවෙනි ධර්මෝපදේශ පාඨය. ඉතින් අපි ඒක ඉදිරිපත් කරගන්නකොට ඒ සූත්‍රේ විග්‍රහය බලනකොට වට තුනකින් විතර තුන් ආකාරකින් විතර ඒ ආත්ම අනාත්ම කියන සංකල්ප ගොඩ නැගෙන හැටි ඒ වගේ මේ සසුබිම මූල ධර්මානුකූලව ගොඩ නැගෙන දැනගෙන ඒ ආකාරයක ලිහලා දමන හැටි බොහොමත්ම සාර්ථක යු වේකී ක්‍රමයකට මේ සූත්‍රය ඉදිරිපත් වෙනවා අද අපි මේ ඉන්නේ මේ සූත්‍රයේ නිම කරන කර්මක ජීවම් කරපන් මේ වටයේදී සඳහන් වෙන්නේ ඒ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් සාක්ෂණික වශයෙන් සඳහන් කරලා තියෙන මේ පංචස්කන්ධ නැත්තම් උපාදාන කෙරුවොත් වෙන පංච උපාදානස්කන්ධ මෙතෙක් කියන අපේ සර්වඥාන්ත උගන්වන ලද මෙතෙක් කියන අපේ ධර්මඥානි දානුව සෝතමේ ඥානි දානුව ප්‍රඥප්ති ඥානට අනුව වැඩි යුතු පිහිටිය යුතු භාවනා කළ යුතු උපදේශපත්‍යක් මේ සඳහන් කරන්නේ විශේෂයෙන්ම අද දවසේ මේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා ඉරිදාව අපි මේ යොදාගත්තේ මේන් විඥානස්කන්ධය කියන අන්තිම ස්කන්ධය පිළිබඳව සර්වඥාකේ දෙන ත්‍රිමුඛ පාඨයකින් යක්කින්ච විඥානං අතීතනාගත පච්චුප්පන්නං වා යං දූරේ සංකේවා ඊනං වා පංචී සංවා ඕලාත්තං වා කුමං වා අච්ඡත්තං වා බයිත්තාවා කිය මේ විඥානස්කන්ධය පිළිබඳව දකින්ට දකින්න දකින්න ඉඩ තිබෙන මේ කොළොස් ආකාරයෙන්ම සර්වචන්නාංශයේ දක්වලා සබ්බන්තං ඒ කොළොස් ආකාරයෙන්ම නේතං මම නේසෝ හමස්ති නමේසෝ අත්තා කිය මේ මම නොවේ මේ මගේ නොවේ මේ මගේ ආත්මේ නෙවෙයි කියලා විඥාන ස්කන්ධයේ විශේෂින් කියතු ආකාරය භාවනා කළ යුතු ආකාරයක් තමයි මේ පාඩේ සඳහන්. ඉතින් අපි විශේෂ දීරයන්ගෙන ආදී මේ විදිහටම රූපස්කන්ධය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඊගාට වේදනා සංඥා සංස්කාර වශයෙන් ගෙවක් කරලා යන්නේ විඥාන කියන ගැඹුරු තැනට පත්ලා තියෙන්නේ. ඉතින් කෙසේවත් කියන්න බෑ මේක මේ සරල යන්නේ ගමන් ආන අතරමං අන්තිම කියන බණක් කියන. ඒක අනිවාර්යයෙන්ම එකම පිළිසක්, එකම පාරකගේ, එකම වහලක් නැවත පැසෙමි. පවත්වාගෙන යන ධර්ම දේශන මාලාවකට ගල්පෙනවා. ගල්පෙනවා වගේම ඉසර පස්තර ධර්මතා අනුව ගල්පෙමි. තීන්දුව කිරීම තවටහා ගැනීමේ ශක්තියක් මේකට අවශ්‍ය කරනවා. ඉතින් මේ විදිහට මේ විඥානස්කන්ධය ගැන කතා කරන වෙලාව වෙනකොටම තියාගන්න ඕනේ. ඒක වචනාර්ථයෙන් කියනවනම් ගැඹුරු තමයි. ඉතින් අපි උත්සාහ කරන්නේ අපි අපගේ ශක්ති ප්‍රමාණයට ඒක අපි කතා කරන භාෂාවල් විදිහට සිතාකරන දක්වමි. එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ අනිකුත් සූත්‍රෙන් දක්වනවල කුකුටා දක්වලා තියෙන කරුණු අනුව සාත්‍ය සූත්‍රය ඉදිරිපත් කරගනිමි. මේක කොහොමද අපේ භාවනා ජීවිතේට එහෙම නැත්නම් අපි කියනවනම් පරියන්ක භාවනාවට සක්මන් භාවනාවට එදිනෙදා ජීවිතයේ සත්‍ය ප්‍රවැත්වීමට අපි උපදේශයක් කරගන්න කියලා. ඉතින් අපි දන්නවා ඒ භාවනාවකට බැස ගන්න කෙනෙක් සාධුනිකයෙක් මෙතනින් නෙවෙයි බැස ගන්න. ඒක භාවනාවට බැස ගන්න බොහෝ විට රූපස්කන්ධය මුල් කරගෙන මේකට රූප ස්කන්ධ නැත්නම් රූප කන්දක් එමෙත රූප කයක් කියලා කියනවා. ඒ අනුව සත්පත්තහන සූත්‍රයේදී කායානුපස්සනාව කියලා කියන්නේ කය අනුව බැලීම. නැත්නම් රූප අනුව බැලීම. ඒකේ වාක්‍යයක් කියනවා අර ආත්මිකයා ආයන්න ආයන්න නෑ යන්න කියලා කියාගෙන ගිහිල්ලා වචන හදන්න ඉගෙන අකුරු ඉගෙනගෙන වචන හදන්න ඉගෙන වචන කල්පලා වාක්‍ය හදලා වාක්‍ය රචනා කරන රචනාව තේමාවක් පසු කරන විශේෂයි. අනිත් වගේ මූලිකම මමයා මම සංසිද්ධියක් විතර කරනකොට මේ රූප තමයි ඉස්සරහට ගන්න. ඒක තියෙන යම් යම් වාක්‍යවල වාක්‍ය කියලා කියන්නේ රූප සතහන්සා ආකාර වශයෙන් කිරන්න බඳින්න පුළුවන් කම. අල්ලලා පින්නන්න පුළුවන් කම. නිදර්ශන කරන්න පිළිමිබු කරන්න පුළුවන් ගතිය. අනේ රූපය පිළිබඳව සතීත අනාගත පච්චුප්පන්න නැත්නම් ඊයේ අද හෙට වශයෙන් කියන මේ කාමාණ්‍ය එහෙම නැත්නම් හීනං වා පණීතං වා කියන අපි ආගයන් ආඩම්බර කරන මේක හොඳ රූප මංගල ප්‍රපංච භාවය යන් দূරේ වාසන්ති කියවා මෙවුවා තමයි මගේ බුද්ධලේ අප්පාදු බුද්ධලේ මේ තමයි අල්ලපු විදිහ මේ තමයි අල්ලපු දිස්ත්‍රික්ක මේ තමයි අපේ රටේ මේ තමයි මොහොත මේ තමයි විශ්ව ආදි වශයෙන් දුර ඈත වශයෙන් දේශමානය දේශය එහෙම නැත්නම් ගොරෝසුවට වැටෙන ඝන සත්‍ය ද්‍රව නැත්නම් වායු වශයෙන් වැටෙන සුකම රූප එහෙම නැත්නම් ඇතුළත මේ මගේ කය කියන සීමාව මේ අනිත් ඔක්කොම බාහිරයි කියන ඇතුළත බාහිර වශයෙන් මේ රූපයාගේ බෙදී ඇති ආකාර 11ක් සර්වඥාසි පෙන්වනවා. ඒ විදිහට රූප ධර්ම පිළිබඳව ප්‍රධාන වශයෙන්ම භාවනා කරන්නාගේ සතියක් එළඹ සිටි සිහියක් අප්‍රමාදයක් ඇති වෙලා ඒ මත සමාධියක් එහෙම නැත්නම් සමාහිත බවක් එහෙම නැත්නම් එකලස් වෙන ගතියක්, ඒකාග්‍ර වෙන ගතියක්, සමතයකටපත් කරගන්න පුළුවන් ගතියක් වෙච්චාට පස්සේ තමයි මේ හිත ටිකක් පැටිකරු වෙන්නේ, වැට්ට කර්මන්නේ වෙන්නේ, වේදනා පිළිබඳක් ඉන්න මේ ඇති වෙන රූප නිසා අපිට සැප වේදනා එනවා, දුක් වේදනා එනවා, දැනීම එනවා, නොදුක් නොසුව වේදනා එනවා කියලා වේදනා. ඊට පස්සේ තමයි මේ නාම ධර්ම දිගේ තව ගැඹුරට ගිහිල්ලා සංඥා වශයෙන් මේවා අපි එකිනෙක හඳුනාගන්නේ කොහොමද? මේ හඳුනාගැනීම සඳහා අපිට ලකුණු කියන්නේ කොහොමද? මේ ලකුණු අනුව අපි නැවත හඳුනාගන්නේ කොහොමද කියලා සංඥාව. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ ඒ විෂය අපි චේතනා පහල කරන මේක මෙහෙම වේවා, මෙහෙම සකස් වේවා ආදී වශයෙන් අරදී ප්‍රයෝග කිරීම, ප්‍රයත්න කිරීම, රුචි අධිකන් ඉතින් নানা ආකාර අපි තොරන් ඇහිලි තියෙනවා රූපද වේදනා සංඥා මත මෙන්න මේ ආකාර වූ මෙන්න මේ කොටාසේ රූපයය මෙන්න මේ තාක් ප්‍රදේශේ නාම ධර්ම වේදනාය මෙන්න මෙන්න මේ කොටාසේයි මේ සංඥා කියන්නේ හඳුනීම් කියලා කියන්නේ මෙන්න මේකෙන් තමයි ඒ කොටාස වෙන්නේ ඊට පස්සේ සංස්කරණය කිරීම සකස් කිරීම ආරම්භීම් සහ ප්‍රයත්න කිරීම කොටසයි සංස්කාර කියන්නේ කියලා යම් ආකාරයකට මේ ආර්යයන් වහන්සේලා මේ රූප වේදනා සංඥා සංකාර බෙදනවද අන්නේ බෙදා දක්වලා බෙදා දක්වා වෙනකොට හඳුනා ගන්න ආකෘතිය කරන්නේ විඥානයයි කියලා ඉස්සද්දී හඳුනා ගන්න කියන්නේ මේක හරියට කියනවා නම් ගෝපියෙක් සන්දාස්පුරේ මේ මිනිසයා ගොඩගොවිතැන් කරනවා කියලා කිව්වොත් මත මිනිස්සු අවනවා නම් පිරිස්සවලා ගිත අස්සන්නක් පොටු කරන කම්ම එයා ගොවියෙක් වශයෙන් කටයුතු කරන ඊට පස්සේ වෙළඳ පොට දාන්න ඉස්සෙල්ලා මේක නම්බර 1 මේක නම්බර 2 මේක නම්බර 3 කියලා අර මිනිස් තෝරන්න ගන්නවා නම් එයාට අමතර ලාභයක් ගන්න. එහෙම නැත්නම් එයාට තොගේට වික්කොත් ඒ තොග වෙළඳාම ගන්න කෙනා ඒක වහලයක් අතට ගෙනියලා හොඳට වේලලා අරක නැවත වර්ගීකරණය කිරීමෙන් අමතර ලාභයක් ලබනවා. එයා දන්නවා මෙන්න මේක තමයි ග්‍රේඩ් 1 එක. මේක තමයි දෙවෙනි අංකය, මේක තමයි තුන්වෙනි එක කියලා හතියට තේරුවාට පස්සේ ආගේ ආගේ ආඩම්බරේ වැඩිවීමක් වෙනවා. විඥානය අන්නේ වගේ මෙන්න මේ කොටසේ රූපය සේවක් කක්කලයි කක්කලත්තන් සල් පරලුගත් කියනවා මනින්ද කිරන්න පුළුවන් ආකාර සතන් කියලා මෙවුවා තමයි රූප. ඊට මේක තමයි වේදනා විඳීම් කියලා කියන්නේ සැපවත් දුක් වශයෙන් විඳ අදුක් නොසුවත් ඒ සංඥාවකින් සංස්කාරවකින් කියනවා. ඉතින් මේක කවදාකවත් අපේ ලෝකායත විෂයන්ගේ සිදුවෙන්නේ නෑ නෑ නෑ. ඒ මොකද අපි ලෝකායත විෂයන්ගේ මේ විදිහට රූප වේදනා වශයෙන් හෝ සංඥා වශයෙන් බලනවනම් බලන්නේ හොඳටම වෙනස අනුන්ගේ කුක්කක්. මේ විඥානයේදී මේ බුදුහාඳුර අනත් ලක්ෂණේ සුත්‍ර දේශනා කරන්නේ මේ මම කියා ගන්නා වූ අභ්‍යන්තරයේ සිදි වෙන සංසිද්ධියේ මෙන්න මේ ටික රූප කොටස. රූපන ලක්ෂණ කියලා. මෙන්න මේ ටික විදීම් කොටස්, මේ ටික සංඥා කොටස්, මේක සංස්කාර කොටස්. මෙන්න මේ පිට දේවල් බාහිර වූ රූප මෙන්න බාහිර වේදනා මෙන්න බාහිර සංඥා මෙන්න බාහිර සංස්කාර කියලා ඒ අතුලත පිටසවාතියේ විශේෂයෙන්ම මේ මමයේ කියලා අල්ල බදාගත්ත කොටයි මේ වේදනා සංඥා සංස්කාර කියලා කඩා බෙදන්න පුළුවන් ගැතියට කියනවා අභ්‍යන්තරගත වීමක් කියලා ඇතුළට බී බැච්මක් කියලා. හැම විද්‍යාවකම තුප්පයි විද්‍යාවල් දැන් තියෙන නානපක ඒව කොහොමද තියෙන බාහිරවර්තික විතර නැත්නම් කිසි දෝෂයක් නැහැ. ඒක ඒකාන්තයෙන්ම බාහිරවර්ති නිසා කවදාකවත් කෙලවර කරන්න බැරි බව විතර මූලධර්මානුකූලව මේ අපි දන්නේ නැතුනට විද්‍යාඥයෝ දන්නවා. දැන් මේ බුදුහාමුදුරුවෝ මේකදී මේ විඥානස්කන්ධය මේ පෙන්වන එකෙන් අපිට සුද්ධ කරගෙන යන්න තියෙන අදියට අපි මේ විදිහට මේ ලෝකායත විශ්යන්ගෙන් මේ භාෂා සාහිත්‍ය ඉගෙනගෙන අපි ඛණ්ඩයමක් හොයාගෙන මේ විදිහට එකතු වුණාට පස්සේ අපිට මිතුවාක ළමතක වෙච්ච ප්‍රමාදයටපත් වෙච්ච සීයෙන් නැති වුණා වූ මේ මම කියා ගන්නා වූ කොටයි මම කියා ගන්නා වූ ආත්ම සංකල්පයේ නැත්නම් සක්කාය ඉච්ඡිතයි කියන මේ රූප වේදනා සංඥා සංකාර බෙදන්න හදන්න මේක ඉස්සා ඉතාමත්ම අමාරුයි. ඒ මොකද මේ තරම්ම හිත නන්නත්තර වෙලා තියෙන. ඒ නිසා මේ තරම්ම අපි බාහිර හිත තියන්න තරමට මේකට තොරන් ගහලා ඉවරයි. ඒ තරමටම නම්බුනාම දීලා ඉවරයි. ඈතට යන්න යන්න ඒවා පිළිබඳව විකාර අදහස් ඉදිරිපත් කරන ඊටවත් ලෝකේ සම්මාන වැඩි. සමාගෙන ওই ටික ලෝකේ හිතන්නේ කෙලවරක් නැති වැඩක් ඕඩ් නැති වැඩක් ඒක කිසිම විද්‍යානුකූල නැහැ ඒක තන්නේ කර গুপ্ত වැඩක් කියලා. සර්වඥාන්ති තාමත්ම සමබරව ලෝකයේ පිළිවත් ලෝක විදූ ගුණයක් උන්වහන්සේ ළඟ තියාගෙන කිසි කෙනෙකුට සම කරන්න බැරි. ඒ සියලු ගුණයන්ගේ සමන්විත වෙලා සියලු භාග්යයන්ගේ සමන්විත වෙලා උන්වහන්සේ තමන් ගෝල බාල පිට කියන කස්මා කරලා මේ ඇතුළත නැවත හැරිලා ඇතුළත බලන්න අපි අමතක කරන්න එපා. මොකද මේ ටිකට සරුවච්චන් වහන්සේවත් උදව් කරන්න බෑ. උන්වහන්සේට කියන්න පුළුවන් යහකන ජීවනාසේ තියෙන වෙලාවේදී වැඩක් කමක් කරගන්න පුළුවන් කරුණා කළ වෙලාවක් අරගෙන මේ ඇතුළත රූප වේදනා සංඥා වශයෙන් වෙන්කොට දැන ගන්නා වූ විඥාන පිළිබඳවත් ටිකක් සැලකීමක් වෙනවා. ඉතින් මේ වෙනකොටම අනිවාර්යයෙන්ම ලෝකායත විශ්යන් වලින් කියනවා මේ වැඩි ආධ්‍යාත්මිකයි කියලා, මේ වැඩි ආත්මිකයි කියලා. ඉතින් වුණ අගයන් ආඩම්බරයන් වල හැටියට මේ ආධ්‍යාත්මික ආත්ම වෙනකොටම මේ මිනිස්සු මුක්ත වෙර කරන්නන් විදිහට මායාකාරී විදිහට මායංකාරී විදිහට තමයි සැලකුවේ. ඉතින් දෙකටම අයිතිවාසිකම් කියන මේ ආශාකරයේ ඉන්න අපි කරපු තකතිරකම තමයි බෞද්ධ අවුරුදු 200ක් විතර වගේ අර බාහිරේ පමණක් හොයන භෞතික විද්‍යාවට මුල් තැන දීලා ගිහිල්ලා සම්පූර්ණ නන්නත්තර හැබැයි මේ වාසියක් තියෙන අපිට ඉස්සෙල්ලා කියන කේරව පළවෙනි ලෝකේ රටවල් දැන් නන්නත්තර වෙලා ගන්නම දෙයක් නැත්තම් කියලා. අපි අර හෙමීට ගියේ ඉඳ පොත්තක් බේරලා තියෙනවා. ශිෂ්‍යයත් මේ උත්සාහ කරන්නේ දැන්වත් මේ තකතිරුකම මැනගෙන අපි ඒ වැඩ කරන ගමන් කණ්ඩ බොන්න ඕන වත්තක් තියෙන්න ඕනේ. මොකක්ද මේ අධ්‍යාත්මික වශයෙන් තියෙන රූප මොනවද මේ තියෙන වේදනා මොනවද සංඥා සංකාර කියන එක දැක දැන ගන්න හේතු වෙනා ඥානය ගැන තමයි පංච උපා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ පිළිබඳව අවධානය යොමු කරන සූත්‍ර දේශනා මොනම ආගමකවත් නැහැ. එකම ආගම තියෙන්නේ අත එකම ඉගැන්වීම තියෙන්නේ සර්වසන්නාංශයේ මේ ධර්මයේ. නමුත් අවාසනාර්ථ වගේ සියලු සූත්‍ර නිබ්බාන පත්‍යන්ත සූත්‍ර, ශුන්‍යතා පත්‍යන්ත සූත්‍ර කිසි කෙනෙක් බැරි වෙලාව බලන්න. උගත් කෙනෙක් ගැඹුරුයි අපිට බෑ. කියලා එක අමත් පෙට්ටියට දාලා ඊට වැඩිය ලාමක වූ එහෙම නැත්නම් පහකින් තේරුම් ගන්න පුළුවන් වුණා වූ සජාතක කතා, සිතාත් කුමාරයන් කතා හරියට කියවකලයි. සිතාත් කුමාර බුදුනාට පස්සේ තියෙන කතා පොඩ්ඩක් පැත්තකට දානවා. ඒක දැම්ම කරන්න බෑ. එවන තනිබාන පට්ඨානෙත් ශූන්‍යතාපට්ඨානෙත් දේශනා ඒක ගැලපෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒක දාර්ශනය කියලා පැත්තකට කරලා තියෙනවා. ඉතින් එහෙම වුණත් මට මගේ පුද්ගලික මතය තමයි පසුගිය අවුරුදු 20 ඇතුළත මෙන්න මේවත් කට් කට් අපේ ආචාර්යවරු සමහරක් ඉස්මතු කරලා කලින් දක්වලා ඒනොත් දැන් ඉන්න අපි සමකාලීන පරම්පරාවේ ඉතාම සුළු කොටසක් ඒ කන් බොණ්ඩ වැඩ කරන ගම අනිකුත් කටයුතු කරන ගම මේවා පිළිබඳව පොඩ පොඩ පොඩ උනන්දු ගතියක් තියෙනවා ඒක නිසා එක පැත්තක සුළු ප්‍රමාණයක් වුණාට ප්‍රබෝධියකුත් දක්න කියනවා. ඉතින් අන්න ඒ වාගේ වාතාවරණය ගත කරන අපි මේ විඥානස්කන්ධය පිළිබඳව සර්වඥ දේශනා මෑත කාලේ අපි මග පින්නන ආචාර්ය මාත්ලා ඉදිරිපත් කරපු මත ටිකක් ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන ආධ්‍යාත්මික කටයුතු භාවනාවට අත්ලක් ඉරක් ගහ ගන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා මේ විඥාන අර රූප වේදනා මේ සංඥා මේ සංකාර කියලා වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වූ විඥානයේ අවස්ථා තාරාතිරං රාශියක් කියනවා ඒ තාරාතිරං එන්නෙම පිට කට්ටේ ඉඳලා මදේට බහින බැහිලක් තියෙනවා. විද්‍යාවේදී මේ බාහිරට යන එකක්. විද්‍යාව කියලා මම මෙතන සඳහන් කරන්නේ මේ සවිඥ විද්‍යාව. මේකේ තියෙන මෙතෙහිලා බාහිරට යන එකක්. නමුත් මේ සර්ව දේශනාවේදී අපිට සූත්‍ර වශයෙන් සුතමේ වශයෙන් පේනවා විඥානයේ තාරාතිරක් කියලා. විඥානයේ පරිණාමයකට පත් වෙන දෙයක්, විපරිණාමයකට පත් වෙන දෙයක්. යම් කිසි කෙනෙක් අසුතවත් පුතක් යන්නේක් නම් සම්බුද්ධ පුතක් යන්නේ කියලා කියන්නේ ඒකේ නාම එක මේක දන්නේ නැති නිසා හැමදාම ඉන්නේ මේ විඥානීය කියන தত্ত্বයේ අන්තිම මතු පිට පිට කට්ටේ ඒකලෙව කාලා තමයි විඥානය ගැන අදහස් ප්‍රකාශ කරන්නේ නිකන් වැලගිඩියක් දූරියන් ගෙඩියක් වගේ එකක් පිට කට්ට ලෙව කෑවොත් ඒ ඇත්තටම ස්පර්ශ කළා තමයි කියන්නේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ මනස රස බලන්නේ Tamange දිවෙන් එන ලේ වල රස තමයි. මොකද පිටකට ටික රළු පර. ඊට පස්සේ ආ කියනවා මම රිසර්ච් එකක් කරුවම අතගාල බැලුවා, ලෙව කාල බැලුවා මෙන්න සැලකෙදියක රස. මෙන්න දූරයන්ගෙදියක රස කියලා විස්තර කරන්නේ Tamangeම දිවේ ලේ රහක් තමයි. නමුත් ඒ බොරුවක් නෙමෙයි මනුස්සයා කල්ති නමුත් ඇතුළට බැස්සොත් ඔය වැලකෙදී එහෙම නැත්නම් ධූරයන්ගෙදී එක ඒක ඇතුළේ තියෙනවා ඕ යාවක් ඕක ඇතුළේ තියෙනවා මාදයක් ඒක තමයි ඇත්තටම ධූරයන් කියලා කියන්නේ ඒක තමයි වැල කියලා කියන නැත්නම් කට්ටලේ කන්නේ නෙවෙයි අන්නේ ඉඳලා කට්ටේ ඉඳලා මේ මැදට යන ගමන තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ සත්‍ය විසුද්ධි ක්‍රමය නැත්නම් විදර්ශනා ඥාන දියුණුවේ එහෙම නැත්නම් ඥානයේ පෙළගත්ම කියලා ඒකට විඥානයේ විශාල පරිණාමයක් සිදු වෙනවා. පිටකත්තේම තියෙන විඥානෙද කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා. ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා කියන්නේ ඒ විඥානෙ කවදාකවත් ඒ කියන්නේ හොඳටම කෙලෙච්ච හොඳටම අත්වතවත් හොඳටම අන්ධ විඥාන අපි කියන්නේ මේ සාමාන්‍ය සංසාරික සත්‍යය මනුෂ්‍යයා වුණා තියෙන විඥානය උදේ ඉඳලා හැන්ද වෙනකම්ම තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපත්තව ඉන්ද්‍රිය ප්‍රතිපත්ත කියන්නේ එක්කෝ එක චක්කු විඥානයේ වශයෙන් වැඩ කරනවා චක්කු විඥාන කියන්නේ ඇහි පහළින් හිත කියලා ගන්න සෝත විඥානයේ වශයෙන් වැඩ කරනවා ඒ කියන්නේ කනේ සැදීම සඳහා පහළ වෙන හිත නැත්නම් ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් මේ විඥානය මොකක් හරි ඉන්ද්‍රයන් ඒ කියන්නේ සහකම් ජීවනාසේ කියන මේ ඉන්ද්‍රියක් හා බැඳිලාමයි කවදාකවත් ඒකට මේ ඉන්ද්‍රියන්ගෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් බව හිතන්නත් වැරදිලාවත් හිතනොත් ඒක අකරදැබ්බක් වශයෙන් තමයි තියෙන්නේ. ඒ තරමටම විඥාණය හත්තලක් අරගෙන එහෙම නැත්නම් කීලි කරුවක් අරගෙන තමයි නැගිට සිටින්නේ. ඒ නිසා අපි හිතන්නේ හැම වෙලාවෙම විඥාණයට කීලි කරු ගන්න ඕන. හැම වෙලාවෙම විඥාණයට හත්තල් බඳින්න ඕන කියලා අපේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ දැන හෝ නොදැන සංඥානකෝ අඥානකව සචේතනිකෝ අචේතනිකෝ මේ විඥාණයට මේ කරු ගන්න. ඒකට අපි කියනවා කාම ලෝකය කියලා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකය කියලා. ඉතින් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකය යථාවත් අවබෝධ කරගන්න තේරුම් ගන්න ඕනේ ඒක සාධාරණයි ත්‍රිසනාත සහ මනුෂ්‍ය. ඒ ත්‍රිසනාත් කණ්ඩ ඕනේ, බොණ්ඩ ඕනේ, රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ, ගන්ධ රස පහස බලන්න ඕනේ. ඒ සඳහා වර්ගය අතර සටනකුත් තියෙනවා, වර්ගය අනික් වර්ගයත් අතර සටනකුත් තියෙනවා. ඉතින් මේක සනාතන ජීවන සටනක්. මේකට කියනවා කාම ලෝකය කියලා. මේ කාම ලෝකයේ තියෙන විඥානේ පිරිහිච්චම විඥානේ, මතු පිටම විඥානේ. ඒ විඥාන කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥාන. ඒ ඉන්ද්‍රිය බද්ධ විඥානේ දකින්නේ රූපපත්. සත්‍යකාරීකෝනේ. සසංජාවක් ඇති, ඔතන ජීවිතයක් ඇති. නමුත් ඔක්කොම භෞතිකව පේන අත ගන්න පුළුවන් කොටස තමයි මේ දේශපාලන සම්පූර්ණ විද්‍යාව රංගවන්නේ රංගපා. සමාජ විද්‍යාව, ශාස්ත්‍ර විද්‍යාව, සෑම විද්‍යා කරන් ගන්න විඥානයේ හොඳතෝම කෙලෙසිච්ච ඉන්ද්‍රිය බද්ධ ස්වરૂපේ. ඉතින් යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික වුණා කියන්නේ ආගමික වුණා කියලා කියන්නේ ඒ පුද්ගලයා අරණ්‍යගතෝ වා, රුක්කමූලගතෝ වා, ඥාකාරගතෝ වා කියන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව පැත්තකට තමයි තියෙන්නේ. කරන්නේට ගියාට පස්සේ ඒ විදිහේ කාම ලෝකයකට වැඩිය වෙනස් විකල්පයක් වෙනවා. සරුක මූලගත වෙච්චාමත් වෙනස් විකල්පයක් වෙනවා. ශුන්‍යාකාර කියලා කියන කාම භෝගින්ගේ ශුන්‍යතන. අන්න එතෙන් ගියාට පස්සේ සර්වචනාංශේ කියනවා එහම ආධ්‍යාත්මයක් ආත්මක් ත්‍ක්මයක් දැනගෙන විඥානයේ ඇතුළට බස්සා ගැනීම විඥානයේ පරිණාමයේ විපරිණාමයේ දැක ගැනීම දක්ිනා මේ රූප වලින් වෙන් වෙනා විතරක් නෙවෙයි රූප දක්න ඇහත් කරුණා කරලා බලන්න. එතකොට චක්කු විඥානයේ පහළ මේ කටයුත්ත අපි බුදු උපදේශයක් වශයෙන් සලකලා සාවකාලිකව වදාළා. එක චලි සාක්ෂයක් ස්ථිරකොත්. ඊට පස්සේ කියනවා ශබ්ද නැති තැනකට යන්න නැත්නම් ආමන්ත්‍රණ නැති තැනකට යන්න. ඒ ආමන්ත්‍රණ නැති තැනට ගිහිල්ලත් ඒක ලොකුම ලාභයක්, ලොකු ජයග්‍රහණයක් අපිට කංකරච්චලයක් නැත්නම්කට යන්න ලැබුණා කියලා නිස්සත්ව වෙන්නේ කියලා කියනවා. එතකොට වෙන්නේ දෙවෙනි විචල්්‍ය සාධකයකොත් අපි කුඤ්ඤක් කියලා එනයක් කියලා ගැහුවා. ඊට පස්සේ නාසයෙන් දිවෙන් කයින් සිදුවෙන ක්‍රියා. ගඳ සුවඳ බැලීම, රස බැලීම, කතා කිරීම සහ ඉසුරන් මේ ඉරියව් තංගෝපාංග එහෙම චේතනාපූර්වක වෙනස් කරන පුළුවන් තරම් එක තැන් කරගන්න කියනවා තපසක් කියනවා මේකට අපි ඉන්දිය සංවරයක් කියනවා මේක අපි සංසුන් වීමක් කියනවා අපි ආනේ කටයුතුලින් කරන්න දන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තද ස්වභාව විලිබඳව එක එක එක එක කපල කපල කපල කපල දාලා මනෝ විඥාන නැත්නම් නතර කරන්න බැරි මේ මනස මේ මැට් පිටක් වාගේ කුඹහක් වාගේ, චෛත්‍යයක් වාගේ, පිරමීඩයක් වාගේ තියෙන මේ කායයට යොමු කරගෙන ඉන්නේ. එතකොට රූප බලන, ශබ්දාන, ගන්ධ බලන, රස බලන කායික චේතනාපූර්වක කායික ක්‍රියා නැති දැනකටයි අපි මේ ගේන්න හදන්නේ මේ විඥානය කියන එකේ ස්වභාවය බලා ගන්න. ආ නේම කරගෙන ඉන්නකොට බලන්න කොච්චර අමාරුද කියලා. අර උදේමත් කිව්වේ වාඩි වුණාට පස්සේ හොඳට පහසුන් වාඩි වෙලා පුළුවන් නම් සද්ද වේදනා හිතිලෝට යන හිතවිලි හිත රසායන් නැතුව මේ ඉන්නා ඉරියව්වේ හිත තැම්පත් කරගන්න බෑ. ඒක හරියට දුවන අක්ෂයේ කුඩ අල්පෝ ඉරියක් කියන දහනවා වාගේ. කෙලින් කරපු ඉදිකට්ටකට අබවක් කරලා අභිෂක් වක් කළ මේ ඉහිකත්ත මත අභයතයක් නතර කරන්න හදනවා වාගේ අමාරුයි. ඒකටමත් මම හිතනවා අඩු ගන්න සමානයක් යයි කියලා. මේ කාය එක තැනක තියාන ඇස්වාගෙන ඉන්න එක ප්‍රകൃතියක්. ශබ්ද නැතු වෙන එක ප්‍රകൃතියක්. ගන්ධ රස නැතු වෙන එක ප්‍රകൃතියක්. මේකට විඥානය යොමු කරන්න ඕනේ කියලා. කරන එක ආර්ය පරිශ්‍රණයක් කියලා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් දෙන ලද වටිනා උපදේශයක් කියලා පිළිගන්න කෙනෙක් ඉන්නවා කියනවා ඒකත් මහා විශාල දෙයක්. පිළිගත්තට ක්‍රියාවත් කරලා බලනකොට ඒකේ යම් ප්‍රමාණික ස්පර්ශයක්, යම් ප්‍රමාණික අත්දැකීමක්, යම් ප්‍රමාණික ජීවනක් කියනවා කියලා කියනවනම් අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ ඉඳලා හිත පොඩ්ඩක් වෙන් කර ගැනීමට යම් සාර්ථකත්වයක් ලැබුවා කියලා කියයි. ඉතින් මේක කරන්නකො එකම සතා මනුෂ්‍යයෙක් කරා. අදුගක් මෙහෙම කියන දා කහලා තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍යයෙක්. ඉතින් අපි හිතමු මෙහෙම බලන්නකොට ආනාපාන දැක්කා, ඉන්දියමක් දෙන්න දැක්කා. ඒකේ හිත හිතියා කියලා. එහෙම නැත්නම් ආනාපානයත් එක්ක හිත මූණට මූණ දාලා කියයි කියලා. ඉන්දිය නැගීමත් එක්ක ඒකට හොඳටම කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන් මේ වෙලාවේ මම රූප බලනවා නෙවෙයි ශබ්ද අහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි මේ ස්වභාවයෙන් සිදුවෙන චේතනාපූර්වක ස්වභාවයෙන් සිදුවෙන හුස්ම බලා බස් කියන්නේ ඇස් දෙකෙන් බලනවා නෙවෙයි ස්වභාවයෙන් සිදුවෙන පිම්බීම හැකිලිම බලාගෙන ඉන්නකොට යම් වේලාවක් යම් ආකාරයකට මේ හුස්මත් එක්ක සම සමාන්තර විට යන්න ගමන් කරන්න පටන් ගත්තා කියලා කියන්නේ මේ භාවනාවේ බස් එක ස්ටාර්ට් කරගත්තා පළවෙනි වතාවට රෝද කරකුණා වාගේ. වාහනේට නැගලා යන්ත්‍රේ ක්‍රියාත්මක කරගත්තා ගියර් එකට අමුණගත්තා දැන් ඔන්න අදින්න පටන් ගත්තා. ඉතින් යම් තාක් අපි මේ ආස්වාද ප්‍රසආසයත් එක්ක නැත්නම් මේ මාසකිලිමත් එක්ක එන එන අරමුණ එනේන ආස්වාස එනේන ප්‍රස්වාස එනේන පිම්බීම එනේන හැකිලි මේ විදිහට මානසිකාර්ථයක පවත්වන්න පුළුවන් කියලා කියන්නේ අපි අර ඉන්ද්‍රිය ප්‍රතිපද භාවය අපේ ඥානත්ම කියන චිත්ත ස්වરૂපය වශයෙන් දැනගෙන ඊට වැඩි යාන්තමට පිළිසිතු වෙච්ච සත්‍යයකට හිත භාවනාව ආධ්‍යාත්මය යොමු කරන්න හදන උත්සාහය මේක කරන ඔක්කොටම හරියයි කියලා හිතන්න එපා. හරි අමාරු කෘත්‍යයක්. නමුත් අපි කරනකොට කරනකොට අපේ ලොකු ස්වාමීන් ඉන්න කාලේ කිව්වේ ගලක් උඩ වුණත් කමන්නේ ගොඩක් කල් ඇවිදිනකොට පාර වැටෙනවා. අපි මඩ කැවිදිනකොට නම් පාර වැටෙනවා. පස කැවිදිනකොට පාර වැටෙනවා. අනිපාර. ගලක වුණත් යනකොට පින්වත්ටි පාර වැටෙනවා. ඒ නිසා සංසා පුරාවට කණුන්ගේ කුණු කන්දල් දිහා විදපු හිත, තරුංගල් අරපු හිත, බාහිදාවත් වෙච්ච හිත, නන්නත්තර වෙච්ච හිත එක චිත්තක්ෂණයකට මේ අරමුණට යොමු කරගත්තා නම් ඒකත් ඔබ ජයග්‍රහණයක්. දෙවෙනි චිත්තක්ෂණේ තුන්වෙනි චිත්තක්ෂණේ නැත්නම් එක ආස්වාදයක් දෙකක් තුනක් හතරක් සහ සම්පරයක් එකක් තුනක් හතරක් සහ මේන මේ විදිහට අපිට පුළුවන් වුණා නම් මේ පවත්වාගෙන මේක තමයි අර ඉන්ද්‍රයන්ට වහල් වෙච්ච ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබිච්ච හිත ලාවට යාන්තමට වෙනත් විකල්පයක් සහිත බව වෙනත් පැත්තක් මේකට තියෙන බව දකින්න හදන අවස්ථාව මේක ඇත්තටම කියනවා සිංහත්නි ගොඩාක්ම අමාරු දෙයක් නෙවෙයි ප්‍රතිපද නැති දෙයක් නෙවෙයි අපිට වෙලා තියෙන මේ ප්‍රතිඵල වලට අපි අකර්ෂිතයි. එන ප්‍රතිඵල ප්‍රතිඵල වශයෙන් නොදන්නකම නිසා එදින හැම ප්‍රතිඵලයකටම අපි පාත්‍ර මේකත් මනියක්. නිසා යම් ආකාරයකට භාවනාවේදී කුෂ්මෙම කිංගීම හැකීමෙම දිගට කෙරීගෙන යනවනම් අපේ හිත කලකොල වෙන්න පටන් ගන්නවා. අපේ හිත කෝල වෙන්න පටන් ගන්නවා. කෝල වෙන්න පටන් අරගෙන විවිධාකාර මනෝ මානසික ප්‍රශ්න ඇති කරන නිසා අපි මේ වෙලාවට කල්යන්න විතර ඇසු කරන්න ඕන බණ අහන්න ඕන අපි යන්න හදන්නේ බාහිරවට වෙච්ච නැත්නම් ඉන්දිය ප්‍රතිපද වෙච්ච හිත ආපසු පෙන්වන්න හදනවා එහෙම නැති ස්වභාවයක් තියෙනවා ඒක ආරමුණට ආයන් ප්‍රශ්න ඒක ආරමුණ නිමග්න වෙන්න නිමග්න වෙලා සමතුලිත වෙන්න පුළුවන් මට ඒක වටහන්න පුළුවන් ඒ ලැබ ගන්න පුළුවන් කියන එක මේ පෙන්වන්න හදනවා පරිණීම සමාන කියලා කියන්නේ මේ ප්‍රතිඵල වලට අපි බාධා බාධා කරනවා. අපේ තරම්ම හිත සංසාර ගානක් මේ කාමලෝකෙ ගිහිලා ඒකේ ප්‍රතිබද්ධව බාහිරින් ගත කරන නිසා බාහිරට යන අපි ලෝකාන්ත විශ්යන් ඉගෙන ගැනීම මේක පූර්ව නිසා ඇතුළට හැරෙනවා කියන එක කොල්ලතේ කලකොලක්ම වීමක් පාඩයි. එන්න ඇතුළට බලාගෙන යනකොට මේක මේ යන ප්‍රගමනය, මේ යන විසුද්ධිය, මේ යන ඥාන දර්ශනයට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ නිකන් මේ බරපතල දෙයක් ඇහිලා කියන්නේ මේක ජීවිත වීම, මේක කම්මැලි වීම, මේක සැකකිරීම, මේක එපා කිරීම, මේක නිකන් කාලේ කාදැනීමක් වගේ ඇතුළතින් දෙන ඒ අත්කපණය නිසා ඒක මෙතනින් උගෝදෙන මේකට ලඟු කරපු ඇත්තෝ මේකට උත්සාහ කරපු ඇත්තෝ සමහර සමහර විටක ඒකම අරමුණක ආශ්‍රස්වාසේ පිටිනේ ත්‍රිවිධ පරික්‍රමා කරන සමගමනේ පවත්ීමේ යම් දක්ෂතා කියතු තියෙන නිසා මම ඒ අත්ංගේ වාරුවෙන් ධර්මදේශනා කරගෙනවා ඒක අපි ගන්නවා උපකල්පනයක් මේක කළ හැකියි ඒකම අරුණ පාත්තගෙන යනකොට කීලස්කම වෙන ඕනෝනේ තමයි. ඒකාකාරීකම වෙන ඕනෝනේ තමයි. නිදිමත ගැටි වෙනවා, බය වෙනවා, අසරණ වෙනවා, විපාක වෙනවා. කල්පොල් කරන ගැටි වෙනවා මේ ජීවිත ක්‍රමය අතෝනේ කියලා ගිහිල්ලා අපි හිතන්නේ යම් අවස්ථාවක අපේ හිත කාමීකම අර අර අක්ෂර කොටස් වගේ දෙවිදෙන නිමග්න වුණා කියලා දැසගත්තා කියන්නේ සතරාත්මක වශයෙන් පටන් අරගන්න ඒක සම්පූර්ණතාවය ඇත්ත නෑ පවත්න්න පුළුවන්. හැබැයි ඒකට සමකෝල ගති, අපාය සංස්කාර, නැකලංකා, ඔක්කොම විනිවිදගෙන යන්න ඕන. මම ඉක්මනට ගෙනියන්න ඕනේ මේ කියන්නේ. පන්නේ සම්පූර්ණතාවයට ආවට පස්සේ තේින්න පටන් අරගන්නවා. අපිට ඒ වෙලාවේ බාහිර සම්පූර්ණයක් නෑ හිමතක්. අපේ හිතේ ඉක්මකට ඇතුළට ගත්තා වගේ කර්මී. කලින් වේදනාව දැනෙන්නේ කොහොම විට පිටිවිලි පිටට බාධාවක් නෑ. අරමුණ ඇතුළේ සැරි කරන්න පුළුවන්. අරමුණේ පිට නොයන මට්ටමේ වගේ. අන්න මෙතන කියනවා එක විදියක සමතුලිතතාවය ඒක 100ක්ම ඉන්ද්‍රිය අනින්ද්‍රිය පරිබද්ධ නෙවෙයි. ඒත් ඉන්ද්‍රිය පරිබද්ධ වූ විඥානයේ තව තැන්පත් වෙන්න පුළුවන් සමතුලිත වෙන්න පුළුවන් පදනමක් වේදිකාව සකස් කරනවා කියන එකක් වෙන්න පුළුවන්. මේක කියනවා කාම ලෝකේ ඉක්කොල රූප ලෝකේ කියන්නේ. අපි සාමාන්‍යයෙන් භාවනා කරන භාෂාවේ කියන්නේ මේ කාම ලෝකයේ තිබිච්ච රූප සංස ගන්ධ රස ස්පර්ශ විදේ හැදිච්ච එක එකම ස්පර්ශයක් කියන්නේ ස්පර්ශ දෙමක් නෙවෙයි සම්පූර්ණතාවට ඇවිල්ලා අපි ඉන්නේ දැන් රූප ධර්මයක් වදනා කරන රූප ධර්මයේ ලැබෙනවා රූප ධර්ම ස්පර්ශය ඒක උගෝම පෙළ හිතියෝ අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක නිකන් පොළොවේ දිගේ භාගපති දිගේ රමණක වාචන කරා හරි නියමිත වේගයට ඇවිල්ලා නියමිත ආකාරයේ තත්ත්වය හැදී වෙනස් කරපුවා මේක වායුකූලී හැලහැප්පිලි සහිත ටිකක් සහිත උඩට ගිහිල්ලා කප්පරජන්තර වාතේ බහු කරලා මධ්‍යස්ථ වාතේ කියන්නේ ඔන්න කියනවා බෙල්ට් එක ගලවන්න පුළුවන් ඕන බැස්තිලිය යන්න පුළුවන් දැන් ටිකක් ඇත්තට කමක් නැහැ කියන එතෙන්ද යනකම්ම පරිගත කරන්න කියනවා ඒ වගේ තමයි මේ කාම ලෝකයෙන් ගිලිලා කාම ලෝකයෙන් ගැම්ම අරගෙන ඒ රූප ලෝකෙට ගිහිල්ලා නැවතත් ඒ අවකාශයේ ආත්‍යන්තරාවක්යේ සම්බර කරන වගේ මේ ටික ඉතාමත්ම තීරණාත්මකයි යම් හේකින් සීලේ පිළිබඳ අනුභවය කියකියෝ මෙතනදී බඩදන්න පටන් අර ගන්නවා සාහලවන්න පටන් අර ගන්නවා කොරගන්න බැහැ කායික නෙවෙයි මානසික රෝගයක් වෙනවා කොරගන්න කායික රෝග හෝ වෙන ප්‍රහීනමානයක් හෝ අතිමානයක් කිසි කෙනෙකුට මේ යහපතට ය아가න්න බෑ මොකද මේක ටිකක් තීරණාත්මක අවස්ථාවක් නමුත් ඒක මනුස්ස ලෝකේ කළ හැක්කක් සබතන්ට පහළ ඉස්සලා ඒ සිනාදලා කරලා තිබුණ දෙයක් අද උනා මේ අපි දන්නේ නැතුවට බෞද්ධ නොවන සෑම ආගමකම මේක තියෙනවා ඒ උත්තර දන්නේ නැහැ ඒ ආගන්තුක කීව ධනේ අපේ බෞද්ධ හරියට අප්‍රමාදී දන්නේ නැතුව. ඒත් හැම ආගමකම මේ කතා කරලා තියෙනවා. එවැනි මේ ඉන්ද්‍රියයන්ගෙන් බැඳිච්ච නැති සත්‍යදෙන්න සමුච්ච කරන්න පුළුවන්. අනේ සමුච්ච කරන්නේ නිලෙට පදම් නොපත්තල වුණොත් ඒක කී කර කරගත්තොත් සාම්බන් කරගත්තොත් ඒක විනාඩියක් දෙකක් පැයක් දෙකක් වගේ ඉඳ හදාගත්තොත් අනේ යා තේරෙන්න පටන් අර ගන්නවා අන්න. දවස් පැය 23ක් වගේ කිව්වොත් මෙන්න මේක පැයක් හිටියොත් අර සාහිත්‍ය සම්පූර්ණ සහැල්ලු කරනවා සුසේවා කරපත් කරලා ආයෙත් බැක්ටීරියා කියන වගේ ඒ ආධ්‍යාත්මික කායික මාක්ෂ සුවයක් ඇති නිසා ඒක වා මේ සාධිබෝ ගැත්තන්ට අපි පීඩ ආධාරයෙන් උ ප්‍රශ්න තියෙනවර උදාහරණයක් ඉස්සලා කියලා නැවත සමබර කරනකම් අපි කියන මට්ටමට අන්තර දුස්සීල කාණන් එහෙම නැත්නම් මානසික රූප අවිරවපාන. ඉතින් මේක නැවත නැවත කියුවොත් ඇත්තට ඒකෙන්මත් හදලා වෙනවා. අපි මොන කල්යම් මිත්‍රවාට ගිහින් මොකද බණ අස්සන. මේ මේ මේ මේ වගේ වාතාවරණයකට යන්න පුළුවන් මම ඒ ලාමක දුස්සීලකම් වලින් ලාමක සාමාසාවලදී අනේ මේ தත්ත්වයේ කියලා ගන්න නේද කියලා බයිලට් ගෑන් කියලා සදාකාවක් වක්කි මොනවා දෙන්න පුළුවන්. ආනෙතෙන් ගියාට පස්සේ ඒ පුදුලට තේරෙන පටන් අර ගන්නවා මේ කය කියනවා තමයි රූප ලෝකයක් කියනවා තමයි දැන් මේක යම් විදිහකට කීකක් කරගත්තා නිකන් හරියට කියනවා නම් පොළවේ ගැඹුරුම වාතතලයේ නෙවෙයි අපි ඉන්නේ අත්‍යුත් ලක්ෂිත උඩ ඒ වාතවල ඒ තරම්ම කම්පන චංචල නැහැ මේක එක්ක කියන්න පුළුවන් මෙච්චර කාලයක් යනකම් අවපීඩන ගන්න දෙන්නේ නැහැ. තාවකට පිටර බෑගක් කියවත්තට යන්න පුළුවන් කියලා. මේ පොළොවේ නගරේ ටිකක් කියන්න පුළුවන් තත්ත්වෙට කියලා. ඒකෙදි තේරෙන පටන් අර ගන්නවා මේ දුරුවන් වෙච්ච රූප ධර්ම විශ්ේ තවතවත් දුරුවන් කරන අදහසේ මේ ලබාගත්තා වූ අනිත්‍ය ප්‍රතිපද විඥාන ස්වභාවය තවත් ගැඹුරට කියනවා. යන්න පටන් අරගත්තොත් මේ தත්ත්වෙදී ඉඳි ආයසයක් තේරෙන පටන් අර ගන්නවා ඉන්න බවට වේදනාවක් තියෙනවා. විඳනයක් වෙන බැරි නැති බව දන්න. හිඳ කියන නැති බව දන්න. ක්ලාන්ත විලක් බව දන්න හැබැයි මලා සිත්. ඒ වගේම හැඟීමක් තියෙනවා අඳුම ගැනීමක් තියෙනවා මම මෙච්චර වෙලා හිටියා සම්මුතියේ මේ ඉඳගෙන එන්න තමයි මේ ගණන් නැති උනන දැන් ඉවත් වෙනවා ඒ වාතු බීජයක් නැත්නම් එනවා ඒක ප්‍රශ්නයක් ඒක සමානට දැනෙනවා හිතේ යෝගයකට නිකන් කප්පට නැති හිතේ තේරුමක් ඇතිවෙලා ඉහි වටේ නිකන් ඔළුව වටේ මේ ගැටේ උඩියක් කරගෙන වාගේ ඉමෙසු අනින්නේ නැහැ හැටින් වලක්ෂා කරනවා මේ ඒකත් වෙනවා එන මම කියලා දිලාගෝ ඒව අදුරුවක් කරලා නෙවෙයි මම මෙතෙන් ආවේ දැන් මෙතන මේ පදන් මෙහෙවත් පදියන්නේ නේද ආයෙත් මේ රූපය එන්නේ රූප පේනවා වගේ දැනෙන්නේ වේදනාව දැනෙන්නේ සංඥා දැනෙන්නේ පිටිවිලි දැනෙන්නේ කියලා මේ පේන දේවල් දිහා සැක උදාන පුළුවන්. ඒක අපට උපදන්න ගුරු කියන මේ එකකින්වත් හානි කරන්න බෑ. තේන වේදන නොදැකිය හැකි වේදන නෙවෙයි. තේන ඉතිරි කවදාකවත් තමයි සාමන්ත්‍රයක නීතිවි නෙවෙයි. කියන්නේ රක්ෂ සමාජ කරනවට නිසා මේ ශබ්ද මම නෙවෙයි. මේ හිතවිලි මම නෙවෙයි. මේ වේදනා මම නෙවෙයි. මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. මට මේ ගත්තේ කරන සම්බේධයෙන් මනුෂ්‍යයෙක් විදිහට යනවා වගේ. උදකත් ආසයන් තරම් මේ දිශාගත වුණා වගේ ඒක දිගට පවත්වාගෙන යනවා කියන එක මේ පවුලක් නඩත්තු කරනවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ආර්ථිකේ නඩත්තු කරනවගේ ප්‍රශ්නයක් නෙවෙයි. මිනිසුන් අතර ජනප්‍රිය වෙනවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇතුළත තියෙන එකලසක් කල්පනාකමක් වань. ඒක තිබුණාට මට නෙවෙයි. මගේ චේතනාවකුත් නෙවෙයි. ඒක ගණන් ගත්තොත් තමයි මම ආයෙ වැටෙන්නේ. ආයෙ පොළොවට වැටෙනවා. ඒ නිසා ගණන් නොගෙන මට ප්‍රධාන වශයෙන් මෙවුවා සාමාන්‍ය කරලේ වගේ මා සඳහා මේ වීති වගේ මෙවුවා මම කලබල කරන ගත්තොත් මගේ ඉතර දුක් පීඩා වෙනවා කියලා නීද මේක පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒක තේරෙන ගමන් මෙවුවට ප්‍රතිචාර නොකර ඉඳින් ඉඳින් අර කය කියලා දැනීම නොදැනෙනවට වඩා හිතවිලි පිළිබඳව කලබල නොවෙන්න නොවෙන්න පච්චාත්තාර නොවෙන්න නොවෙන්න කුරුම්බැටි හැලෙනවා වගේ අර හිතවිලි හැලෙන්න පටන් ගන්නවා ඒ වගේම කය තිබුණා වේදනා, ශබ්ද කියනවා ඒකෙන් කංකර කියලා, හිතවිලි කියනවා කියන දේවල් මෙවට මේ අමතන නැති අසේ දානත් උපරකට. ඒකට ඒ කුට්ටේ ඉන්න තමයි කොහොමද අංගන්නේ අදාං ගන්නේ අදාං සතිය අදාං සම්ශීලිය අදාගෙන ඕන නියමයක් වෙච්චාම කියලා ඒක දිහිම ගමන් කරනකොට නරගත්තේ කුතුමාකාර ආධ්‍යාත්මික ශක්තිය පරිශ්‍රාණය චිත්ත ශක්තියක් වෙනවා මේ ආහ්‍යන දේවල් වලට මේ උපකරණා කියනවාක් සක්කක් මට ඕන කරන්නේ මම බුද්ධ හරි උත්තරයන් ආදලා පෙන්න උපාර කියන මම ගමන් කරනවා කියු ඒ ලෝකයේ කියන අකුල් අවුල්පාස බාධා කංකටලු සෑහෙන ප්‍රමාණයක් කතා කරන්න පුළුවන් ගැටයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සතිය සමාධිය සෑහෙන දියුණු වෙන්න පටන් ගන්නවා. මේ විදේශයෙන්ම කැපෙන්නේ මේ සංඥා වේදනා කියන ප්‍රධාන චෛතසික දෙක කැපෙනවා. මේ සංඥා වේදනා දෙක ඕල්මන් වගේක්. මේ ඕල්මන් තමයි අපිට මේ කාපු බත දිරව ගන්න දෙන්නේ නැත්තේ. ඉන්නේ පාදනේ ඉන්න දෙන්නේ නැත්තේ මේ අසල්ලාසිකෙක් ඇයිඳය පවත්තන වෙන්නේ නැත්තේ ලැබුච්ච මනුස්සකම ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරන දෙන්නේ නැත්නම් නමුත් නිකන් උතු උලඟක් විතරයි ඒකෙච්චර බරපතල පොඩියක් වෙලක් නැහැ කොන්ක්‍රීට් නැහැ කියලා ඒක දිහා ඒ බැලම බලන්න පටන් අරගත්තා පස්සේ මේ මනුස්සයාට අර රූප ලෝකේ ඉන්න කාම ලෝකේ ඉන්න රූප ලෝකේ යනකොට යම් ආකාරයක පහසුවක් දැනවද ඒක අතිවිශාල පහසුවක් කියන පටන් අර ගන්නවා සරහා යන්නේ. මේක සමීකරණයක් ගන්න පුළුවන්. මෙතන ඉඳලා තව පින්වක් පයින්නත් පුළුවන්. අපි අවගත ගත වෙච්ච අපි හිතමු චැලෙන්ජර් යාන වගේ කියලා දැන් මේකේ සම්පූර්ණ රක්ෂණය මිදෙන්න පුළුවන් කියලා කියනවා. වායුවලින් මිදෙනව නෙවෙයි ආරක්ෂණයෙන් මිදලා මිදලා ඒකත් යන පුළුවන් සත්‍යයක් වේදනකින් පත්තල වෙන ගතිය තේරෙනවා. ඒක හැබැයි ආධ්‍යාත්මික විශ්ේ දැනෙන උත්තර කිය. විඥානයේ පිළිබඳ පෙන්ව දැක ගන්න. අනිවාර්යයෙන්ම 90 කිලෝවන්න වගේ මේ විඥානේ නඩත් වෙන රූප පෙන්නේ මයි ශබ්ද ඇස්සේ මයි ගඳ දැකේ මයි රස දැකේ මයි පත් ලකේ මයි හිත වල් භූත අතහ පුරවන්න ඕනෑමයි කියන කැඹිරින්න දාතභාවය වාල් භාවයෙන් තොර චිත්තචින ලබන්න පුළුවන් මුදින අදහන්නේ මේකයි වාක්‍ය මේකයි මාසික ප්‍රතිපදා කියලා මේකයි මේ විඥානේ පොතෙන් බැලීමක් කියලා අදහන්නේ මොකද දෙන කෙරෙකට අර කිව්වා වගේ ඉතින් කරදර වෙනවා සැක උපදවනවා එක්කෝ එහෙම නැත්නම් කලබලයක් නැති නිසා නිින්දට වැටෙනවා නැත්නම් බයලා දෙක අරිනවා නැත්නම් හුස්ම ගන්න බලනවා අයියේ নানা ප්‍රකාර දේවල් කරන්නේ එක්කෙනෙක්වත් නැවක ගොඩ ගිය ඔය මොන කන්ටි කරන ප්‍රොෆෙසර් ගන්න මොඩකම් කියන්නේ උහුර කච්චිය ඒකට කියන්නේ ආරි පරිේෂණ. අනිත් කරන යාමේ විඥානයේ මදහස් තත්වයේදී මුදුන තේරුම් ගත්තොත් අභිහිත උගලෙක් පමණක් සත්පුරුෂෙක් පමණක් නැත්නම් හොඳ බණ අහපු මේවා වගේම නිවන් දකින්න ඕන කෙනෙක් හිතනවා මම මේ අමාරු ගුරුසු කාම ලෝකේ ඉක්මන දැන් මේ රූප ලෝකේ පදනමක් ලබා ගන්න මදහසක් ලබා ගන්න නැත්නම් විඥානයේ අනින් ඉන්ද්‍රිය ප්‍රතිපද තත්ත්වයෙන් ඝන බාහිර තත්ත්වයෙන් වෙන් කියලා මෙතෙන් දාව මේකක් නැතුව මේ තුනී වායුකෝලයක් නැතුව මට බැරිද ලක්ෂණ මිදෙන්නේ කියලා ඊටත් ගැඹුරින් හොයන්න පටන් අර ගන්නවා කියනකොට විඥානය පිළිබඳව අලුත් අර්ථකථනයක් දෙන්න වෙනවා. කාම ලෝකේ විඥානය ඉතාමත්ම විචිත්‍රයි ඒක හරියට චිත්‍රපට ශාලාවක තියෙන කිරේ වගේ ඒ ඇවිත් ආලෝක කඩම්බේ වැඩිච්චාම ඒ කිරේ චිත්‍රපටය දිගහැරෙනවා ත්‍රිමාන වශයෙන් හෝ ද්විමාන වශයෙන් දැන් තියෙනවා ත්‍රිමාන වශයෙන් පෙන්නනවා එතකොට මේ පුද්ගලයාට බාහිරේ තියෙන දේ සම්පූර්ණ නිමක් වෙලා චිත්‍රපටයේ පෙන්නන සෝකාන්තේ හෝ සුඛාන්තේ හෝ චිත්‍රපටය කියනවා බලන්න පුළුවන් නමුත් අපි හිතමු චිත්‍රපට ශාලාවක තියෙන රිජිතේ වෙනුවට අපි ප්‍රොජෙක්ටර් එකේ ගහලා තියෙන බලාපොරොත්තුකට කියන බලාපොරොත්තු ඇත්තට ලස්සන දර්ශනයක් පෙන්නන්නේ මොකද ඒක ඝන බහල නැති නිසා. නමුත් මේ මායාව දැක ගන්න පුළුවන්. ඒකෝ තේනවා ප්‍රොජෙක්ටර් එකක් තිබ්බා. ඒක හොඳ සුඛාන්ත දුක්ඛාන්ත සීජී එකක් හරි දාලා නැත්නම් රීල් එකක් දාලා තිබ්බත් ඒක වදින්න මොකක් හරි ඕනේ පිළිඹුවක් ගන්න. නිදර්ශනයක් ලබන්න. දර්ශනයක් ලබන්න තිරි අවශ්‍යයි. තිරි නැත්නම් නිදුමට හරි ගන්න ඕනේ. එනිසා සියලු දේ එමත් මේ මේදුම නැත්තම් නැත්තම් කිරේ නැත්තම් කිරේ බොහොම හොඳයි. මොකද ඒක උඹ ගන්න බාල ඉස්චිරෝ පේන්න කොම්ප්ලීට් වශයෙන් මේදුමකට ගහලා තිබ්බහම ඒත් පේනවා. නමුත් අපි ඉන්න වලාකුලක් ගහලා ඉන්න වලාකුල ජීවුනේ කියන්නේ. ඒක ගන්න බාහකත්වයේ නැතිවෙච්චාම අර ආලෝක කදම්ම අනත්ය දක්වම යන ඒක පිළිගුණ නැති. දර්ශනේ නැති. අනන්ත වූ ත්‍ප්තේ ගියාට පස්සේ ආයෙ අරගෙන අර විවිධ විවිධ ක්‍රීඩා වල ටිකක් කොටස් අත්‍යකටපත් වෙනවා. මීට මොකට වයින් වල බලක් වයින්. බලාකුලක් ගිය උනාට පස්සේ අර වැඩ දෙන්නේ යනවා ප්‍රොජෙක්ට් එකක් වැඩ විදුලියක් තියෙනවා රීල් එකක් තියෙනවා චිත්‍රපටයක් දුවනවා නමුත් කාඩෝ කදම්බ යනවා හිතෙන්නේ අනන්තයට අනේ ඉතින් යනකොට හරිම අකටයක් හරිම හැබැයික් වෙන පිච්චරකට බලන්න දෙයක් නැතුව අන්න ඒ වාගේ තමයි මේ අර රූප ලෝකයේ තියෙන වර්ණ, කහණිල් රතු ආදී වර්ණ සතහන් අපි ගෙවන් කරේවලා අරූප ලෝකයේ ඉන්නවා මෙරිලා නැහැ. කල්යක්මට සම්බන්ධ කරන්න පුළුවන් කියලා ගත්ත මේ සම්බය මේ ඝන බහල් නොවිච්ච විඥාන தත්ත්වයේ ඉඳලා ඒ ටිකක් දුරවන් වෙලා යන වෙලාවට බලාකුළු ගියා වගේ යනකොට මේ ඇති වෙන විඥාණයට සර්වඥාණය කියන අනිදස්සන විඥාණය. නිදර්ශනයක් පෙන්වන්න බැරි විඥාණයකට එනවා විඥාන අනිදස්සන සබ්බතෝ පද. ඒක හාත්ක සාලෝකයක් තියෙනවා. ඒ නිසා මේ ඉච්ඡයක් දක්වන ආලෝකයක් කුච්චයක් දක්වන ආලෝකයක් ගහක කලක් අතර ආවම හුදු ආලෝකයක් වඩපත් වෙනවා අනන්තයක් වගේ විඥානං නිබ්බාන සබ්බතෝ පබා. අන්නේ විදිහට ගැටීමකින් පොරව අනන්තය දක්වාම විහිදී ගියාට පස්සේ ඒ පවතින தত্ত্বය තියෙනවා නිවනක් එකක් තියෙනවා සත්‍යයක් එකක් තියෙනවා පරමාර්ථ වශයෙන් සත්‍යයක් තියෙනවා කියන එක අර කාම ලෝකේ ඉන්න තන කොරණක හිතා ගන්න බෑ මොකද යන්නත් ඕන ටයිම් කරන්න තියෙනවා බබා ගන්න තියෙනවා ඉගෙන ගන්න තියෙනවා මොනක කොරණ ලවන්නේ යම් කෙනෙක් මේවත් ඔක්කොම කරලා යම් ප්‍රමාණයක් දැනගෙන ඒකත් කරන ගමන් පැයක් හරි භාවනා කළා අර බලාපොරොත්තු ප්‍රතික්ෂේප ගැහුවාගේ දැක්කම සිත් ඉඳලා කවුද කල්පනා කරන්නේ අනේ මේ බලාපොරොත්තු නැති වේවා මගේ මේ සාලෝක කදම්බ අනන්තය දක්වා වේවා කියලා හිතන කෙනෙක් තමයි ලෝකේ පහළ වෙන්න බෑ. පහළ වුණොත් වෙන්නේ මනුෂ්‍යය නැති වෙන එක. මම නැති වෙන එක. චේතන නැති වෙන එක. නමුත් ඒ බෑම් කියන්න බෑ. ඒ සීතාක ගෞතම මහත්මයන් වහන්සේට ඒ මේ බ්‍රහ්මදරි වහනකොට තපස් වටේට හිතුණා මට මේකක් නැතුව අනන්තයට මට ලැබේවා. ඉස්සල්ලාම මේ මනුස්ස බුද්ධ කාර්යය බාරුනේ උතුමන් වහන්සේ. හැබැයි උන්වහන්සේ විශාල ප්‍රශ්නයක් මතුනේ. ඒක සාක්ෂාත් කරගත්ත පස්සේ මේ කාම ලෝකෙ මෙච්චරම පරිදි මේ කාම සත්තු නැත්නම් කාම භෝගී කියන කොහොමද කියන්නේ. ඒකට නම් වාසුනේ රූප වේදනා සංඥා සංකාර වශයෙන් මේවා කපලා කොටලා මේවා දකින්නේ වෙන්කර ප්‍රවසයෙන් විඥානය ඒක අහුවෙලා තියෙන ඉන්ද්‍රිය බද්ධ තත්ත්වේ රූප වේදනා සංඥා සංකාර වශයෙන් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලටයි ඇකන ජීවනාශයේ කයමයන් කියන දෙකටයි ඔකේ එහා ගිය ගමන් මේ ලෝකේ බදාගෙන ජීවත් වෙන කට්ටිය මේක බුද්ධ ධර්ම කියනවා ඒවා ම්ලේච්ඡ ධර්ම කියනවා පහත් ධර්ම කියනවා ඉංග්‍රීසි කවුරු හරි ගමකේ කියන පිනන්න වාගේ මේ රූප සත්‍ය ගන්ධරත් පිළිබඳව ප්‍රයෝජන කරලා පාවිච්චි කරලා සුඛෝභෝගිත අයින් කරලා මේ ඇකන දේවනාශය කියන මේ ඉන්ද්‍රන් ධර්ම යම් ප්‍රමාණයකට සංවර කරගෙන සදාකාරව වක්ෂින් දෙකීලා ආ නරගියට ඉඳුරන්ගෙන් තොර යහීන්ගේ පැටවද්ද විඥානය පිළිබඳ බලාපොරොත්තු යනවා කියන එක ලොකු දෙයක්. නමුත් ඒක නෑ සර්වඥාන්සේ සර්වඥාන්සේ ඒක එහා පින්නේ උන්වහන්සේ කියන අනිත් උද්දාල් කරගත්ත මේ විඥානය සම්පූර්ණයෙන්ම දී කරලා යනවා. දී කරගිය තත්ත්වයේදී අපි කියන්නේ කිසිම මාර්ගයක් දාවන්නේ නෑ. මෙතනින් ඇතුළ මෙතනින් පිට මේක හොඳයි මේක නරකයි දුක් නැක සම්පූර්ණ ගංගානංගා ගිහිලා සාමුද්‍රියාවගේ දැන් ගංගානංගගේ වතුරක් මේක නෑ මොහොතක් තියෙන්නේ. කාර්යවත්වක් තමයි එන්නේ මොහොතරියාට පස්සේ ඒක සීමාව නැති වෙනවා ඒක මේ මිරිදීවත්වක් එන්නේ කාර්යවත්වකදී. අනේ විදිහට මේ පාඩු කරගන්න මම කියන්නේ ඒකු මේ රූප බලපු කාම ලෝකේ හිටු නැත්නම් රූප ලෝකේ හිටු මේ විඥානේ මෙන්න සීමා මායිදාව කඩලා ගිහින් කුකුල් පැටියෙක් තමන්ගේ කක්ක බින්දගෙන සීලිය බින්දගෙන ලෝකෙට පහළ වුණාගේ කිය අනන්තයට යනවා කියලා කියනවා. ඒත් අනන්තයට ගිය ගමන්ම මේ අපි කරගෙන යන විග්‍රහය වුණත් කියන්න වෙනවා ඊට පස්සේ කියන්න වචන නැතුව. අල්තිරේ චිත්‍රපටිය වදිනකොට නම් මෙන්න මේ කොල්ලමයා කෙල්ලමයා මෙන්න ගීතේ මෙන්න නාටකම් මෙන්න වගේ විතර ඔක්කොම පේනවා. බලාකුළු වලට ගහපුවම ඉච්ඡර තීව්‍රනේ බලාකුළු ජීවුනොත් චිත්‍රපටයක් තියෙනවා. අනිවාර්යයෙන් මේ විඥානයේ තියෙන මේ ඝන බහල වතු පිටම තියෙන කෙලසිච්ච ස්වરૂපයට සාපේක්ෂව මෑද තියෙනවා වැඩක් කරගන්න පුළුවන්. ඔය අපි කියන රූප ලෝකේ නැත්තම් අනින්ගේ ප්‍රතිපත්ත පැත්තට යන්න හදන විඥානය ඒකේ තහවුරක් ලබන්නේ ඒකම එහා පැත්තට පනිනවා කියන එක බුදුහාමුදුරනේ විතරයි ගෝචර වෙන්නේ බුද්ධ ශ්‍රාවකෙ විතරයි ඇහෙන්නේ ආනේ මහාවු කෙනාට ඒක කරලා බලන්න ඕනේ කියලා කුසල ඡන්දයක් පහළ වීමම මේ ලෝකෙටයි හිතෙන්නක් මේ ලෝකයේ තියෙන කාම ලෝකේ වැඩියෙන්ම වැජබෙන්නේ කල්පෙදිටත් වැඩිය. හැබැයි පුළුවන් තරම් රූප වෙන එක සත්‍ය ගන්ධ රස ඒකවත් වෙන පොහොසක් කියන්නේ. මේකදී වෙනවා ඒ සියල්ලම වෙන් වෙලා මෙතෙන් යන පුළුවන් තාක්ෂණික තියෙනවා මේක පුළුවන් බුදුහාමුදුරු පෙන්වන්නේ බබස්සර විලම්භික විචිත්තං ආගන්තුකේ වක්කීත්තේ වක්කීත්තං සංචකෝ අසුතෝ කුතුජනෝ නප්පජානාති සායසින්ත සෝ අසුතවතු කුජනස චිත්ත භාවනා නැති මනමිත කාගේ පිළිතුරු ප්‍රභාස්වර ප්‍රකෘති ඒ කෙලසිලා කෙලසිලා මත පිටට යනකොට ඒක පුරා ආගන්තුක ප්‍රතිචු පක්ෂේසවලින් වැඩිලා තියෙන්නේ ඒසගේ ප්‍රභාස්වරය දක ගන්න බෑ එන්නේ කෙලසිච්ච මත පිට තියෙන හිත ආපම කපාගෙන මදේට බහින එක බොබේට බහින එක මැදට බහින එක තමයි මේ මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ එතෙන් ගියාට පස්සේ මගේ බුදුහාමරන් කියන දේ වෙනසක් නැහැ ඔක්කොම සමාන වූ ප්‍රකාශන එකක් තියෙන. ඒ නිසා මේ ගානේ නැති මේ ආදාහන කෙනෙකුට කවදාක භාවනාවක් නැහැ. සිතුම්තෝ කවි අරියතාවකස්ස සිතුම්තු ආරියතාවකයා මේ ලෝකයේ පෙන් කෙල කෙල ඉඳලා ඉඳලා සංසාරේ දවසට හිතනවා බාහිරට යන ගමන වෙනකොට ඇතුළට යන ගමන. විඥානයේදී බාහිර අවස්ථේ වෙන්නේ නැතුව නැත්නම් ඉදලු කඩන්නේ අනුගේ ජංගල්ලාගෙන ගන්න තත්ත්වයක් නැතුව ඇතුළට හැරෙන්න පටන් අරගත්තට පස්සේ සම්පූර්ණ වෙනස්කමක් කරනවා. ඒකට යන්න ගන්නකොට ප්‍රබහසර වූ ප්‍රකෘති වූ විඥාන தත්ත්වයට එනකොට ඒක අනන්ත ස්වරූපයට යන නිසා කිසිම ක්‍රමයකට වචනේ දාගන්න බැහැ. ඉතින් ඒ තත්ත්වෙට යනකොට අපි සාමාන්‍ය භාෂාවක් කියන්නේ බලන මමයා මම කියාගන්න මගේ කියාගන්න පිළිවිද. සීමාව අනිකුත් සිල්දී අතර ජීවිතයක් සංගන්නව මුද කියවයි. ඒ විඥානයේ කියන්නේ මුදක මැදටම රැපි. විඥානය කියන්නේ අනිදස්සන විඥානය කියලා ඒක ප්‍රභාස්වරයි. ඒකව සාමාන්‍ය පොඩි කරලා බැලුවොත් ඒ ප්‍රොජෙක්ටර් එකේ ඒ පාලුකරණම්බය එළියට එන කාචයද එළිය පැත්තේ තියෙන්නේ තිරයකට වැටුණු චිත්‍ර. ස්ත්‍රී පුරුෂ අස්වැල් සුඛාසාද දුක්ඛාසාද චිත්‍ර. නමුත් Eh, ලෙන්ස් එකේ ඇතුල් පැත්තට පේන තියෙන ඊට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන සෙලුලොයිඩ් එකක්. ඒකේ තියෙන කුංචි ඡායාවක් තමයි මේ ලෙන්ස් එක හරහා ගිහිල්ලා කිරේට වැටෙන ලොකු අලුත් මේක මොකේ හරි වැඩිච්ච ගමන් පොඩිදුවක්. ෂැඩුවක් නැත්තම් පිළිගුවක් නැහැ. නමුත් මේ බෙන්ඩින්ගව ගන්නත් බෑ. අර පිටිපස්සේ තියෙන මේ සෙලුලොයිඩ් එක නැතු ඒක තමයි කහට තියෙන්නේ. වර්ණ ටික තියෙන එක තමයි. ඒ වර්ණ තමයි අර පිටිර කියලා වර්ණ. අපි සෙලුලොයිඩ් එකකින් තවත් පිටිපස්සට ගියොත් තියෙන භාෂා වූ ආලෝකයක්. ගොනු කරගත්ත ඒක දිශාගත කර ප්‍රභාෂා ආලෝකයට සෙලුලොයිඩ් එක කියලා ඒක හරහා පෙරලා යන ආලෝකයේ කාචයකට දාලා කාචයෙන් ගොනු කරලා තැනකට යොමු කරන චිත්‍රපටයක්. ඒක අපි චිත්‍රපටයේ ඉන්න තාකලක කාදාක කාචපේ නෑ අපිට කවදාකවත් මේ සෙලුලොයිඩ් එක වෙන්නේ නැහැ. අපිට කවදාකවත් සෙලුලොයිඩ් එක ඇති කියන අර ප්‍රභාස්වර ආලෝක කතම්බේ වෙන්නේ නැහැ. ඒක සනාතනම කියන තනි සුදු ආලෝකයක් තියෙනවා. ඉතින් අපි මේ චිත්‍රපටයේ ඉඳලා යනවා පිටිපස්සේ පිටිපස්සේ ගිහිල්ලා ලෙන්ස් එක තියෙනවා. ඒකෙන් පිටිපස්සේ පිටිපස්සේ ගියාම වෙනවා මෙන්න ආගන්තුක ක්‍රමික උපක්‍රේෂයක් වගේ මේක කියනවා හිමි සෙලොලොයියක් ඒකෙන් තමයි මේ රූප සත්ත්ව සංතරක මේ ගෑම් වෙන්නේ සුඛාන්ත දුක්ඛාන්ත දේරම් පෙන්නන්නේ ඊට ඇතුළේ තියෙන සබ බල බලන්න බැරි ගන්න සබ බල අවශ්‍යයි ඉතින් අපි අර බාහිරේ චිත්තපටි බලන තාක්කල් අපි කියන එක ඉන්ද්‍රිය බද්ධ විඥානයෙන් අපි කතා කරගෙන චිත්තපටි බලන හැබැයි යාන්ත්‍රය ඉන්නේ යාන්ත්‍රය ඉන්නේ ඉතින් මුලින්ම කියනවා දැන් මොකක්ද ඇති නැති බලන්න කියලා සංසාර පුරාවට කෙලියෝක කටහරන බලන්නේ කරන බාහිරවක් තියෙනවා. වෙනවක් අපි අර මේ යන්ත්‍රේ වැඩ කරන්න කොහොමද කියලා ගන්නකොට අපිට සිද්ධ නෑ හැම මට්ටමකට කන් මට්ටමකට නාසය මට්ටමකට ජීව මට්ටමකට කාය මට්ටමකට ඉස්ස මට්ටමකට ගන්න. ඒකම දැක්කම කාය මට්ටමකට ගන්න. ඒ කියන්නේ කයි මොකද වෙන්නේ? එතන විචිත්‍රවලට වෙන්න පොසිටිව්ගේ යාන්ත්‍රේ මොකක්ද කියලා බලුවොත් හැමදාම ඉතාත්ම ප්‍රබාසර ආලෝකයක් අර කහටක් කරා වර්ණ දෙයාවක් කරා ගිහින් ඒකෙන් තමයි මේ ලෝකයක් පවතින්නේ පිළිවෙත් පිළිවෙත් ගියාම තියෙන්නේ ප්‍රකාශනය. ඉතින් කවමදාකවත් උපකරණය කතාන්නේ Taman කියන මේ වගේ නිවන දැක්මක් තියෙනවා. නිවනක පින තියෙනවා. වගේ කියන ශ්‍රේෂ්ඨත්වය තමයි තිරසෙන් කොට වැඩි මෙන්න මේක අවබෝධ කරගන්නේ කියලා අපිට අපි කරන තිරසෙන් කරන වැඩ ටිකටම ගන්න. බුදිය ගන්න. කාම හේතු නිසා බයිනස් කිරීමේ ආරක්ෂක ව්‍යාපාරය. ඒ යම් තාක්කම් කැමරක් නින්දට වෛතුන සේවනයේට බයිනරි කීමේ ඩිෆෙන්ස් සිස්ටම් කියලා කියන්නේ මේ හතරත් එක්ක වැඩ කරන තාක්කල් ආහාර මිත්‍රා භය මේතුමංච නරාණ මේතම් පශු සමානක් අපේ ජීවිතය ගත වෙන්නේ ආහාරයටත් නිද්‍රාවටත් මෛතුන් දීමේ සහ බය නැති කිරීමේ වැඩ නම් අපි අර්ථං හා සමානයි කිසිම හා සමානයි කිසිම නරාණ මේකම් පශු සමාන මිනිස්ය පිටසන් දෙකෙහි සකනකොට ඒකක් කිය ජීවයේ තේ කියනවා ධර්මයේ තේෂ මන්කෝ විශේෂ මිනිස්යන් දෙන විශේෂය තමයි ධර්මයක් තියෙන්නේ සුදාරි උපනාසයතාවෝ වගේ අනුකරවෝ වගේ දේශනා කරන ධර්මයක් තියෙනවා ඒක පිළිගන්නුන්ට විශේෂ අතිවිශේෂයි කිසිම ලඟ ධර්මයේ හිණ පශු සමාන යම් කෙනෙක්ගේ ධර්මයේ හිණ නැවත වාසනාව තිබුණේ පාක්ෂර නැත්නම් ආයෙත් තරකේ වගේ තමයි කියන්නේ. රාශියේ වත්නේ පාවිච්චි කරනවා ඒ පසු සම්පත මාත්‍යංශ ආදී වෙනන් වල සතුන්. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි කාටවත් මේක ඔප්පු කරලා දෙන්න බහපාදී දෙන්න ලැජ්ජ කරවන්න නීච කරන්න කතා කරන්න නෙවෙයි. අපි ලැබෙන තවත් තවත් අපි උත්සාහ කරනවානේ බාහිරට යන ගමන වෙනකොට වරින් වර හෝ අර සොකික්ෂුගේ වෙන යාන්ත්‍රය දිහා බලන්න. ඒ නැත්නම් ඇතුළට ගිහිල්ලා අර තියෙන ප්‍රභාස්වරයේද මම කියන්නේ නැත්නම් අර කිච්පගේ පේන ඒ සුඛාංශය හෝ දුක්ඛාංශයක දර්ශනද මම කියන්නේ කියලා දකින්න බලනවා කියන එක කවදාකවත් මට කියන්න අපිට අපි විහිං හොයාගෙන යන්න පුළුවන් කරන්නේ අනිවාර්යෙන් පරතෝෂය අවශ්‍යයි. මේ දෙකම දැක්කු කවුරුහරි කල්යම් මිත්‍ය කියන්නේ උඹලා බාහිරවත්ටි දරුවනේ ඔක විතරක් නෙවෙයි අතුරු දර්ශනයක් කියලා කියනවා. ඔකට ඉංග්‍රීසියෙන් ඉන්සයිට් කියලා විපස්සනා කියන ඉන්සයිට් කියලා උදා. අපි කියන්නේ විපස්සනා කියන්නේ මේ පස්සනාව විසමයි. මේ වස්සනා බලන්නේ යන්ත්‍රයේ අතුරු පැත්තට. මෙතෙක් අත්දේ බාහිරට යන කොච්චර උනත් ඉන්නත් අපි කොච්චර බාහිරට ගිහින් කොච්චර ඇබ්බැහිලා කොච්චර බලබලා හිටියා. ඒකේ මේ ඇතුළට බලන ගමන්න බලන්න අපි අබහුවෙන්නේ. ඕන වෙලාවක පටන් බාහිර රූප බැලුවයි කියලා අපි ඒක නොකරන තරම් අභෞමික තත්ත්වයකට වෙන අපේ මනුස්සකම කියන්නේ ඒක තමයි කියන අපේ මනුස්ස මනුස්සවන අපට ක්ෂණ සම්පත්තිය හැම වෙලාවෙම උරුම බරක් වෙනවා කියන එකේ තියෙන. අපි හැමදාම ඒක ප්‍රතික්ෂේප කරන්නේ අරපුරුත්තර හැබැයි මගේ රුචින මගේ බෞද්ධත්වයට අර පාර යන්නේ තමයි අපිට තියෙන උපක්‍රේෂණ නැත්නම් අපිට තියෙන ආසාව අපිට තියෙන අනුසය අපිට තියෙන වංචනික ගතිය. ඉතින් ඒක හරි අමාරුයි. හේතු ගන්නකොට හේතු ගන්නකොට ඉච්ඡා බංගක්යක්. තමන් පිළිබඳ පහක් ගැනීමක් වගේ මේ ලෝකෙ ඔක්කොම දුක සත්‍ය ගන්න බලන්න විතර නලරති මම විතරයි. මේකෙත් මේ යන්ත්‍රෙදී ආබල්ලා පරික්ෂණ කරනවා මාසරණ වෙන්නේ නැද්ද? තනි වෙන්නේ නැද්ද? අපි ජනප්‍රිය ඡන්දයෙන් අපි පරදීන්නේ නැද්ද? ඉතින් මේ ඉවැනි සැක සංකායනකොට අන්න ඉවැනි ඇත්තන්ට නොසැලෙන සදාවක් එක්කරන්නේ හොත් තමයි තාරා සංකල්ප ලක්ෂයක් මිනිස්සු අවුල් කරන හැම වළකම වැටිලා හැම උගුලකම අහුවෙලා ඒ සේම පිටවල තමයි කිව්වේ මම මේ අනිදස්සන විඥානයක් උඹට උරුම බවයි කියන්නේ සමත් කුල වගේ මේක නාල අදහන් නැති පාරි සංසාරේ පුරාවට මේ ඇයිදල් කූඩයක් පුරවන්න හදනවා වගේ එහකන් ජීවනාශේ පුරවන්න උත්සාහ කළා මේ කදාකත්ම මහා මණ්ඩාතුනම් ශක්තිද රජ වේලාවක් මට කරන්න බැරි වුණා මට ඒකට 700ක් අදෝරවල් කියන 700 ප්‍රසාර ප්‍රසාර දෙන 700ක් වගේ තියෙන 700ක් හසල් මාර්ගවත් වෙනකේ 700ක් අගවිදෝර විය. මෙන්න මේ මේ හැබතුන කාදා මරුනේ සත්‍ය නෙවෙයි. ඒක නිකන් මිනිස්යෙගේ තියෙන ප්‍රගමනයේ නිර්මාණශීලීත්වය සහ ඉදිරියට යන ගමනය කාබාසිනිය කරනවා වගේ කියලා සමහර වෙලෙ නිහිනත්‍යක්. සමා දක්න ඉදිරියට ඇති කොහොමද තමයි කියා බලන්න හත්මයි කියන්නේ අපි ඒකට ආර්ථික ප්‍රගමනයක් නව නිර්මාණ ශිල්පයක් තීපාන වශයෙන් අලුත් අදහස් සමාජික වශයෙන් දේවල් නිකන් හේ පාන ගතියක් වෙනවා කියන ඒ ඇතුළත හොයන එකට පොදු චෝදනාවක් වෙනවා ආත්මතරාවක් සර්වඥාන්සේකට පොඩි උපමැටි ලක්කරක් මටම දාලා කියනවා කරණීයමත් කුසලේන යන්තන්තම් පදං අභිනව කියන ආත්මාර්ථකාමී කියන පදේ වෙනකොට සර්වඥයන් කියනවා අත්ත කුසලී කියන්නේ අත්ත කුසලී කියන්නේ තමන්ට තමන් අනුකම්පා කරන කලේසු කුසලතාවයේ නිකරව ඒක ස්වార్థය කියලා කියනවා ඡන්දයක් තියෙද්දී උත්පද උගදේ ඡන්ද දෙන්නේ මේක ආත්මාර්ථකාමී ඔය කියන්නේ ගාකට වෙන සමන්දියා බලන්නේ එක මොන තරම් මේ ලෝකේ පවතින ආවු මේ දැවෙන ආර්ථික ප්‍රශ්න පිළිබඳ මග හරපණ යනවාද ඒක වටින දෙයක්ද අපි යෝගී කරන්න බැරිද කියලා සාමාන්‍යපකාරයක් ඇත්තටම පිටේ සකන අපිට කවදාවත් අනුකරන්නේ මේ බුද්ධෝත්පාද කාලික නිසා තමයි අපිට කතා කරන්න වාතාවරණය තියෙන බුදුන් කරන්නේ ධර්මයට වැඳලා මේ ඉස්සර ගමන් කරා වූ ආර්යයන් වහන්සේලාට දීසිතේ. ඒ කියන්නේ බෞද්ධ විශ්වාසය යම් ප්‍රමාණයක් අපි සමකාලීන ආචාර්යවරු මේක ඉස්මතු කළ දීලා කියනවා. මේ නිබ්බාන පක්ෂාන්ති දේශනා, එහෙම නැත්නම් ශුන්‍යතා පක්ෂාන්ති දේශනා, ත්‍රිපද වට දේශනා, ඉස්මතු කළ ඉදිරියට කාරණේ අනුව කවදාකත් එක ජනප්‍රිය දෙයක් වේවා. එහෙම නැත්නම් බෞද්ධ ලංකාවක් පිළි වේවා. එහෙම නැත්නම් රට කවදාකත් ඒ ඔක්කොම දක්ෂ රකින්නැත්තෝ දක්ෂ වේවා කියන ගමන් බොරු ප්‍රාර්ථනා කරන්නේ ඒක කවදාකත් වෙන්නේ. වෙන්නේ ළඟ යම් චිත්තක්ෂණයක් වෙනවා නම් මේ බාහිරේටම දුවන බාහිරේටම පන්න බාහිරේටම දායකම් කරන මේ ත්‍ක්ෂණයට ත්‍ක්ෂණය මට නිදහසක් ගන්න බැහැ. කියන අර දක්ෂින වාරය අහන වාරය ආස්වාද ප්‍රසවාස ගන්න වාරය බලනවා වගේ මෙතන මොකද්ද මේ වෙන සිද්ධිය කියලා බලනකොට අපිට මේ චිත්‍රපටය වෙන්නත් ජීවියක් ඕන. ඒ කියන්නේ තමයි මේ මවාගත්තේ මම. ඝන බහල වෙච්ච සක්කායීතිය කියන කෙනාට මේ සියල්ලම පේන්නේ අල්ලන්න බලන්න පුළුවන් තද ඝන බහල කියන්නේ පිළිවෙල හොඳ නරක හරි වැරදි ඔක්කොම වශයෙන් කරනවා. පාඨය ආපෝතේ ජෝ වායු ඉරාඳ ඔක්කොම පේන. නමුත් රූප ලෝකේ කාම ලෝකතර රූප ලෝකෙට ගියේ කෙනා මෙන්න මෙයා ගැන කල්පනා කරනවා කවදාකවත් ධානයකින් බෑ. ධ්‍යාන කියනකොට වර්තමාන චිත්තක්ෂණය පවත්නා මේ සියම සංකල්ප පාදෙන්න. ඊට පස්සේ ඒකත් තැරලා අනිදසුනකට යනකොට දැන් සීරම පේනවා මනෝ විකාර. ඒක නිසා නිබ්බාන අනිදසන විඥාන අනිදසන නිබ්බාන සපතෝ පරාව. එච්ච පට විචාපෝච වායෝ වායෝ තේජෝ නකාත යම් තැනක මේ විඥානයේ අනිදස්සනට අනන්තකට කියන එකම පට වියාපෝ තීජෝ වායු කියන දේවල් ඉස්ස බැලගන්නේ. සුභා සුභං අනුතුලං මේ සුභය මේක අසුභය මේක කුඩාය මේක විශාල වශයෙන් හිත දැක ගන්න. ඒ නාම රූප වශයෙන් හිත දැක ගන්න. මේ මේ පැත්තටගේ විඥානය මේ අපේ මේ ගත කරන සම්පූර්ණ ඉන්ද්‍රිය බද්ධ විඥානේ ඇතුළත කෝෂයක් විදියට වගේ කියනකොට වර්ධන මොඩල් එක වර්ධිනවා නමුත් මදේ පවතිනවා අන්න ඒකට යන්න පුළුවන්කමක් තියෙනවා අන්නේ මේ දකින්න නම් මේ විඥානයේ විශ්ින් අපිට පෙන්නන මවාපාන විඥාන කියන්නේ මායාකාරකයේ මේ මවාපාන මේ අතීත අනාගත ප්‍රතිඋත්පන්න කියන මේ කාල්මානයේ කියන මේ තුන් කාලය අපිට හොල්මන් කරනකොට උදාහරණ පොඩි මන්ත්‍රයක් අතුරන්නේ කියලා මේ අතීතයේ වශයෙන් මාව පශ්චාත්තාප කරන මේ සිලි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. ඒක පොඩ්ඩක් නිකන් වීඩියෝ එකේ කරලා බලන්න. අනාගතේ සැලසුම් කරන්න ඕන කාර්යයක් ගන්න ඕන මේක කරන්න ඕන අර කරන්න ඕන අර කුලිනේ මනින්න ඕන පෙතම ගන්න ඕන නානා ප්‍රකාර විදිහේ ඒක සම්බලනවා අනේ වුවත් යබලනේට මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි චාරෙට කුරුද්දට ආරෙට වෙන දේවල් කියන අචීතනාගත වශයෙන් කියන දේවල් අයිතිවාසිකම් කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මෙනේ කරන්න කියන එකක් මේ මේ සූත්‍රේ පොඩි ඉගියක් දෙනවා. ඒ වගේ යම් විලාක වර්තමානයේ ඉන්නේ කියන්නේ මම ශිල්ලන්තේ මට ධානයක් තියෙනවා මට පළවෙනි ධානය දෙනවා මට ආනාපාන කරනවා කියන්නේ අනේ මේකත් අල්ල බලාගන්න එපා කියන්නේ. ඒකත් මේ යන ගමනට අවශ්‍ය දෙයක් මිසක් අනික් එක සීල මම සීලන්තයි කියන ඕක අල්ල බදා ගන්නත් එපා. මේ මම ඉදිරියටම කියන්නේ සියත් යන සම්බෝධන සමාධි විපස්සනා සමාධි මේ විඥාන වල කියන ඒ ඔක්කොම පෙරෙන දේ. ඒක මගේ ආත්මික කරණත් එපයි. ඊකට යම් දුරේ සම්පති කියනවා. දැන් මේ ඇතුළත තියෙන දේ මේමයි. බාහිර දේවාගේ අමරදාත්ව දූදරුවක් චුකෝව නැත්නම් බාහිර ලෝකෙ තියෙන මේ වේදේ. සම්නික්කරමේ විතර වැටිච්ච හැබැයි මිස වෙන දෘෂ්ටි කෝණකින් බලනකොට මේක මෙහෙම වෙන්නේ නැහැ. නිසා ඇතුළත පිටත ළඟ දුර මේ සුභයි මේ අසුභයි මේ ගොරෝසු මේ සිව් කියලා අපි හැම වෙලාවෙම අපි ලෝකේ දකින්න ඕනේ ඔන්නේ ප්‍රමාණ ටිකේ ඒ නිසා අපි පුළුවන් තරම් විචල්්‍ය සාධක රාශියක් නතර කරලා ඇහැ කන නාසය දිව නතර කරලා කයට හිත යොදලා ඒ වුණත් මේ හොල්මන් ගමන් කරන හැම වෙලාවකම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එව්වට මුල් බහ ගන්න ඉන්න නොතබ මෙහි කීම කරනවා නම් අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ විඥානයේ විශ්ින් කරන ඇත්ත මේ විඥානයේ විශ්ින් කරන මව පැම මායාව මායම දැකගත්තු එච්චර ලස්සන චිත්‍රපටයක් මුළු ලෝකෙම ඔය චිත්‍රපට දෙලියක නතර වෙලා තියෙන්නේ නමුත් තමන්ගේ චිත්‍රපටයේ පෙරි ඒ ආර්ථික විද්‍යාඥ නොදක්කට මෙච්චරම නිර්මාණශීලීත්වයක් මෙච්චර ප්‍රගමනයක් ආර්ථික විද්‍යාවේ අත්මුත්‍රවත් ඉතාලි කියනවා මේ මනුෂ්‍ය කවදාකවත් ඒ මිනිහ මිනිහෙක් නේ පවතින ලෝකේ පවතින ආර්ථික උද්ගමනයට යට වෙන්නේ නැහැ. පොරතරම් වල කාට වාහු ප්ලෑන් එකක් අරන් ගිහිල්ලානේ ආර්ථික උද්ගමනයට ආව මුලට තාම තේරෙන්නේ නැහැ මොකුණේ කියේ. මෙයාට මෙයා ප්‍රයෝජනේ දාකලා ජීවත් වෙන මැදිහත් උත්තරේ පාඩපත්. ඒ වගේම සමාජ ධර්ම වශයෙන් අපි අනුන්ට ගෙවල් හදන්නේ අම්මා ආර්ථික පොල් ගන්න යන්නේ. Taman කවුද කියලා දැනගත්තොත් එකක් කරායි අනුන්ට කරදර නොකර මිනිහෙක් වෙයි. ඔච්චරයි සමාජ ජීවිතය. අනිවික දුකක් හොදා කෙනෙක් කඳුල කලාගෙන අනුන්ට දරතුම් කරන මේ දේවල් හදන්න හදන කට්ටියකින් සමාජයේ වෙන පීඩාව දන්නවනම් කතා කරන්න පුළුවන් නම් පරිසරයට කතා කරන්න පුළුවන් නම් සතුන්ට වෙන පීඩාව දන්න ඒ කියාවේ අනේ කරුණාකර තමයි වෙන බලගන්න මේ කීප විදිහට තීරණ ගන්න. ඒක තමයි බෑ කවදාකවත් අපි පවුනෝ කිරීම ඉස්සරහින් කියාගන්න. කරන දීපාන්නේ වශයෙන් අපි දරුවෝ හදනවා දෙමාපියෝ ගුරු ශිෂ්‍ය වරණා දොස්තරලා ලේසි වරණා රාජ්‍ය රට්ටු හදන්න හදනවා එක එකක් තමයි හැදිලා නෙවෙයි කරන්නේ කපොට්ටු වාගේ ශාන් කරෝ මල්කන් තේරම දරුව කරනකොට ජීවිත කරන පිටිවසින් ඔහොම කරන්නේ ශිෂ්‍ය කරනකොට ගුරු කියන්නේ දොස්තරලා වෙනම පොලිමට කියලා බේත් ගන්න හැබැයි පොලිමේ යන කට්ටියට කුගන්නවා මේ සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කරන්නේ මේමයි කියන්නේ. ඒ වගේම දේශපාලනත් වට්ටු ආණ්ඩු පාලන කරනවා චිත්‍ර ඥාන ගෑනි බය. ඒ අම්ලකාගේ ප්‍රධානම උපදේශ පාන දෙන්නේ මට රත්නම් පාන එක නම් කරේ ඉතින් කියම මොන කේන්ද වෙන්නේ නැත්නම් ඒක උදේ රසාවට එන්නේ කොහොමද පාන්නේ ඉතින් මේ මම කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් ඉච්ඡිත නිර්මාණයක් තාකට මේ සාමේ හිතුවට මේක නිකන් කම්මැලි කරවුන නිර්මාණශීලී නැති කරන්නේ නැත්නම් ප්‍රගතිශීලී නැති දෙයකට යන්න හදන්නේ කියලා මේ බුදුහාමුදුරුවෝ චින රැස්වෙච්ච විදිහ කොහොමද උනාසේ විතරෝ මේ විඥානයේ කියන මේ මායාව දිහා හොඳ බලනින්න නිසා උනාසේ ලෝකේ මායා කරන හැටි පේනවා. මායමට අහු වෙන හැටි පේනවා. ඒ වගේම තමන් විසින් මේ වැඩේට මේ කලන මේ අවුලට කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම සම්මාදමක් නැතුව අර නිලුම් බඩට දෙන වතුර කඳුළු වගේ නිලුම් බඩ උඩ හිටියට දැනෙන්නේ නැතුව ඉන්නේ තුන් මාසෙ දාන්න. ඒ සම්බන්ධයෙන් සෝතනකට වඳින. නමුත් අපි දන්නේ නැහැ අපි මේ වඳින අපිය තුලත් මේ සියලු ගුණ කදම්බේ තියෙනවා. ඒනම් පිටින් ආපු උපක්‍රම ධර්ම නිසා සම්පූර්ණ මේක ලාභයට අපි හිටු කරනවා. ඒ කියන්නේ උපක්‍රමයේ සුවල් තිනවාට කීවාන්ගේ යාත්‍රිකේ ඒකෙදී බලුවෙන්දෙක් වශයෙන් යන රක්ෂකුට යනකොට පොඩි දරුවෙකුට ලොකු ආශාවක් ඇති වෙනවා සිද්ධි සම්මය වුණා. වීඩු වල කඩා වල කඩා. ඉතින් අක්කම ගාවට ගිහලා කියන අක්කම මඩ යන දුන්නා. ඉතින් අක්කමට බඩපො පුදානවා. මේ දරුවගේ අම්මත් නැහැ තාත්තත් නැහැ අක්කම ගාව ඉන්නේ. නිදෝඩයක් නැහැ. මේ ගන්තිනෝ කරා. ඉතින් වල්ලු කාට කතා කරලා කියනවා මේ බන්නේ ඉච්ච කබලක් තියෙනවා. ලෝක කබලක්. අනේ මේ ගන්න මේ වලලු දෙකක් තියෙනවා. ඉතින් මම සාහත් පවුල් කාලා බලනකොට දැනගන්න මේක තඹ වත්තක්. එමස දැනගන්න දැන් මේකට හරියට ගාන කිව්වොත් මේ මට තියෙන වල්ු පෙට්ටියම කියලා මටත් මාත දෙකකට සම්බුරක් වෙනවා. මෙතන දායකම් කරන්නේ නෑ ඉස්සරහ අයියෝ මේක මම මලකට් එකක් මෙව්වට වල්ු දෙන්නේ නෑ. ඊට රත්තම් ගානේ දරුවා විනවකට මේ පොඩි ගාන නේද. හොඳයි මම ඇවිල්ලා කියනවා කැරිච්ච වල්ු පුළුවන් බන්දීලා දෙන්නම් කියලා අර අම්මට බලාපොරොත්තු වෙන්න ගියා. ඊට පස්සේ ආවා සේරිවාණි කියන ගෝතන් වහන්සේ තම අර දෙල්ලමයි අර දරුවා තවත් අරන් කරා. ඒකේ අම්මට කී කියන්නේ නැති මේ අකු මේ වාරම යන්නේ මොල කරුදේ. ඒ වාරයන චූපාන් කියනවා. සාන්තුන් සාන්තුන් සාන්තුන් ගාලා අපි දැකියවලු කරා. නීති අමිති විතර දැන් දෙක තුන වටේ කරගෙන පාන්න පුළුවන්. මේ කීක දෝෂයක් නැත්නේ. අපකම් ගන්න චූපා. නැතිකන පාන්න. ඉතින් අර දෙවෙනි දරුවාට වඩා අර අම්මට හරි කියන කියලා පොඩක් අප්‍රිය කරලා කතා කරලා දෙනවා මෙන්න මේ දරුවා අන්නවා දැන් ඉවිසිලා ඉන්නේ දරුවා කන්නේ බොන්නේ නැහැ මොකක් හරි. ඉතින් අර වළංකම් දුන්නා පස්සේ ආ සීතු වාණ්ඩිකේ තියෙනවා අනේ අම්මේ මේකට දෙන්න මගේ අත්කුතු පරම්පරාවක බුදේ කියන එක දම රක්කනවා. දැන් කිව්වේ නිකන් ඉදිකට එන්නේ කවුරු ගාන බලන විතරයි. ඒක තමයි අන්න තාපකේරු අනිවාර්යයෙන්ම මොන තරම් කියන්නේ. කට්ටක් පුළුවන් මේ වෙලෙද්දෙත් මේක ඉස්සලා මන්ට මේක මේ වරන් කබලක් කියලා විකෝරලාද ගියේ අන්න මට නම් ඒ වැඩේ වන්න එහෙනම් මේ මුළු වරන් මේකම පිටු පෙට්ටියක තියාගන්න තව පෙට්ටියක කියලා ඒක අරගෙන ආපහු යනකොට කර්මංශය ඊයේ වෙනදානේ කවදා හරි අම්මට කියලා පොඩි ගානක් දීලා මේ මේක ගන්න දුවගෙන ඉල බලනකොට කිව්වා පළයන් යන බොරු ගන්න නැතුව බොරු කාද හොඳින් අර සත්‍යකුස මිනිස්සෙක් ඇවිල්ලා කරන් ගියා කර්මංශයට සීනි කරුවා කොයිද ගියේ පහරද ගියේ අන්න මේක පැත්තට ගියා දැන්වත් කමී කොටේ නැහැ. ඌවගෙන ඇවිල්ලා විච්ච කතාව ඕගොල්ලන් ගන්න. ඉකී වරන් කබල ඒ මැස්සේ පරම්පරා හතක් තිබිලා තියෙනවා ආගන්තුක උපක්‍රේෂන් නිසා කිසි කෙනෙකුට ගන්න රත්තරන් කියලා. ඒ කියන්නේ ලෝහ භාණ්ඩයක් විදිහට දුබුදු බැඳලා. මේක කැපපු ගමනින් සම්පූර්ණ සුද්ධ කරන්න ඕනේ මේක දඹ රත්තරන්. කිසිම කෙනෙක් දැක්කම මේ මානසික පොඩි ලාභයට හේතු කරා. දෙනුමංශය දැක්කා යා ඒ විලාම ප්‍රකාශ කරන්න ගමරක් කරන්න. ඒ වගේ අපි දිහා හෝ අල්ලුකේතු මනුෂ්‍යයා දිහා හරි කෙලෙස් පැත්තේ බලන්න ගත්තොත් නම් පින්වත් ගන්න දෙයක් නැහැ. නමුත් මට කියන්නේ සෑම කෙලෙස් තොකුන් බාහිර නැතිච්ච දුමුතුවක් පිටක්. ඕක ඇතුලේ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍යයාගේ හිත ප්‍රකාශ කරනවා. අපිට පුළුවන් නම් මේ වගේ කේස් ටික දිහා බලන්න නැතුව අර බාහිරේ පේන යා පෙන්වන්න හරිය දන්නේ නැත පොරක් තමයි. මනුස්සකම තේරුම් ගන්න පුළුවන් නම් අපි පුදු මනුස්සකම අපි. අපිට ලැබෙන මනුස්සකම නේ සිංහල බුද්ධාගම. එච්චර කිච්ච දෙයක් නෑ බුද්ධාගම මට. කොයි බුදුහාමරට කියන්නේ මනුස්සකම කයඹත් මනුස්සෙක් කයනකොට මේ හදා විදා ගන්න දෙන්නේ රංගානම් කියන මොහොත ගියා වගේ සිද්ධාරයක් තියෙන අපි ඔක්කොම එකම සමතත්ත්වයේ ඉන්න කට්ටිය. ආගම්වලින් කරන හරියක් කරන කෙනෙක් මේ කොටස් වලින්. මම දේශ කියනවා උඹලා ශ්‍රාවකයෝ. මම සුද්ධවන්තයෝ උඹලා පාපකයෝ. නානා ආකාරයෙන් අපි ඔළුවල් වලට දාලා කුණු පොඩි වගේ කුණු කරලා අපිට දකින්න පුළුවන් අර පිටු තියෙන ආගන්තුක උපක්‍රේෂේ පමණමයි කොටන විද්‍යාව කියන්නේ බුදු ආඥානික පැත්තක දාලා ඇතුළේ තියෙන දබරත්තම දැකපන් දැක්කොත් මේ මෑතක විද්‍යාඥයෙක් කියලා කියනවා දැන් අවුරුදු 3000කට විතර පිටිපස්සේ ගියොත් කෙනෙකුට දැක ගන්න පුළුවන් කියලා ග්‍රීසියේදී ඇරිස්ටෝටල් වගේ නැත්නම් ඒ සොක්‍රටිස් වගේ කෙනෙක් 16 එක්ක වාලෙක කතා කරලා දක්වනවා. දැන් දින උපකරණ වලින් බැලුවොත් ඥානගත ශක්තිය සහ සෑම දෙයකින්ම ඇරිස්ටෝටල්ගේ හෝ ඒ ඩොක්ටර්ගේ දාජය අතර කිසිම වෙනසක් නැහැ. 98.9 ගානක් දෙන්න සමානයි. ඇරිස්ටෝටල් කියන්නේ ලෝකික ආදී වෙනස් කරපු එක එක්දාසයක් කියලා කියන්නේ කමකට නැති. දෙන්න කිසි වෙනසක් නැහැ. ඥානානුගතත් ගන්න දෙයක් නැහැ වෙන මොනම ධර්මකින්වත් ගන්න දෙයක් නැහැ මේ සමාජයේ විසින් පටබැඳි නන්නා පමණ මේ දෙන ලෝක දෙකට වෙලා අපි එක පාරක් මේ කටුලේ කරන් පාර සතුලේ කරගන්නවා චෙක ස්ලෝකයක් කියන රට එක නෑක දෙකට ගන්නවා චෙක් එකක් ගිය ස්ලෝක් එකක් ගිය ළඟලම ඉඳන් සේරම මරාගත්තා මේක කම ඉන්නේ යාකි අනිවාර්යයෙන් මේ බාහිර පෙන්වන්න හදන මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්වන්න හදන මේ දේශපාලනයේ එජෙන්ඩාවේ පෙන්වන්න හදන දේවල්වත් අපි කාරණා. ඒවා මනින් නිරුත් මට කියන්න මේ බාහිරේ ඉන්දිය ප්‍රතිපද විඥානයේ පටලවිලා අපි හැමදාම සංහාදාන කිච්චල පටලයි. මුලි පොඩ්ඩක් හරි කල්පනා කරන්න මේ සීය පොඩ්ඩක් පිළිවිලා ඇතුළත බලන්න. අනන්ත වූ නැදට යන්නේ ඒකට තේරුම් ගන්න ගන්නේ මේ දැකීමේ මේ බැලීමේ අපි මිනිස්සෙක් වෙනවා අනිත්මංශය මිනිස්සෙක් වශයෙන් කල්පනා කරන පටන් අරගත්තොත් අපිට මෙච්චර නඩු කියන්න වෙන එකක් නෑ අපිට මෙච්චර ඊර්ෂ්‍යා කරන්න දෙයක් අපිට මෙච්චර දෙපා වේලකට ගහන රටවල් ගහගෙන ඒතෝ තෝ අරබල කියන්න නරන්නේ අම්මා සමහර මොකද ඒ තරම් අපේ තත්ත්වගත වෙලා අර බාහිරේ පෙන්න පෙන්නන්න හදන දේවල් වලටම ඒ අගයන් ආඩම්බරයන්ටම මගේ රුචිකම් වලටම මගේ පෞෂත්වයටම රැක කරගෙන යන්න ගියොත් වෙන්නේ කුතුමාකාර ගැටුම්කයක් ඒක ඒක කරනවාට දඬුවම් කියන්නේ ඒක තමයි අසම් කියන වචනය කියනවා. ඒ නිසා මානසික ආතතියක මේ වෙනස පවත්නවා. අපි සමානයි කියවනම් ඉස්සරට කරවසන දෙයක් නෑ අnder වාන් දෙයක් නෑ මම පාන දෙයක් නෑ ප්‍රකෘතිය මත වෙනකොට කිසිම දෙයක් නෑ ගංගානන්දයි මහ උදය වගේ නැත්තම් මේ ගංගානන්දි වැලිසලා දෙන්න වැලියට දෙකක් වගේ සම වෙන්නේ රහත් වෙනවා කියන්නේ අනිත් පහතන් වාස්ලත් අන්‍යතරෙක්වත් පතරෙච්ච රහත් වෙනවා කියන්නේ කිසිම විලාක ලෝක සංඥා නැහැ. කිසිම විලාක ලක්පාන් කියන්නේ බලන්න ගන්න සමතාවය. ඔක්කොම දෙන පොදු ලක්ෂණ. ඒ නිසා ඉන්දිය ප්‍රතිපද විඥානයක් කියනවා සුඛ විඥානය කියලා එකක් කියනවා. පංචඥානය කියලා කරන්නේම දේවල් අතර වෙන්කොට ගන්න එක. අන්දසන විඥානය කියලා කියන්නේ සියල්ල අතර තියෙන සමලක්ෂණ. මොකද්ද සමලක්ෂණ? අනිච්චං දේවල් විඥානයේ පස්සේ වань පඩවිත් අනිත්‍යයි. කාපොත් අනිත්‍යයි. තේජෝ වායෝ ඉර හඳ ගස් ගල් හරි වැරදි සියලුම දෙන අනිත්‍යතාවය දැකන අනිත්‍ය වෙනවා. එහෙනම් පඩවි කියන්නේ එකක් වායෝ කියන්නේ එකක් කියලා වෙනකොට දකින තක්කල් කියන පරිච්ඡේද ඥාන ඉන්දියට පදනයි. ඉතින් අපි මේ මුළු භාවනාව කියන්න පුළුවන්. මේ පෞද්ගලික ලක්ෂණ විනිවිද වෙන පොදු ලක්ෂණයට යනවා. ඉන්දිය ප්‍රතිපද විඥානයේ විනිවිදගෙන ආනිදස්න විඥානයට යන්න පුළුවන් ගැතියි. ඒක මොනම දෙයක්වත් හැප්පෙන දෙයක් නෑ අවශ්‍ය ප්‍රතිනේ දෘෂ්ටි රකස් කරගන්න එක දර්ශනය රකස් කරගන්න එක ඉතින් ඒකට කලින් වගේ උගාන්දගේ සායයක් කරන අමාරුයි කියලා තිබ්බා අපි මේ தත්ත්වගත වෙච්ච හිතට මේක අල්ලන්න ආරේ මොකද අපි දවස පුරාම කරන්නේ මායාව සමහරවිට මේ ධාරාතිරන් වල අලගගටි. සංයසන තත්ත්වය කියන්නේ අනන්ත තත්ත්වය කියන්නේ කිසිම මායාවක් කියන පිළිගන්නවා. ඒත් මේක නැත්තම් හොඳයි කියන එක අපි මගේ පැහැදිලි දෙන්න කතා කරලා තියෙනවා. ඒ හරි අමාරුයි. මේ විස්තර ගන්න හොඳ වෙන වරන් පොඩ්ඩක් විද්‍යාව පොඩ්ඩක් වෙන්නේ. දැන් අපි දාන්න ඉස්සෙල්ලා අපි මේ රක්වන්න ඉස්සෙල්ලා ඔබ සිංහලා ඔබ ඔබ ගෑණි ඔබ පිළිමු ලැජ්ජ කොටස් වහගනින් ඕක හොඳ නැහැ. කක්ක කරගෙන ඔබ මොහොදගනින් මට බය වදන් කිව්වට පස්සේ වුණා. අර ඊටුපත් එදියෝ සම්පූර්ණයෙන් දිදුලන ඒ නිසා වෙස්ටර්න්ස්ලා කියන්නේ භාවනා කළා අපි ආයි සයිසයිකෝ සයිසයිකෝ කියන්නේ. කුද්ධෝගාදීන පැතිරෙන මෛත්‍රියක් විදින බව ප්‍රකාශ කරනවා. ඒවා කියනම පොඩ්ඩක් කතා කරනවා නම් ඒ දරුවගේ ඒ ප්‍රකාශනේ ගන්න ඕන. මේ දරුවෝ කියන මේ තෝරන බෙන්න ගන්න ඕන. දරුවෝනේ පාත් වෙලා කතා කරන්නේ. මේ ලෝකවලින් යන බලන් ඉපයි කියන්නේ කුඹේ කටකට පොඩි කඩයක්. පොඩිගෙන පාත් වෙලා කතා කරන්නේ කියන්නේ කුඩි කරේ කියනද සෞන්දර්යය. සමාජයෙන් ගන්න. ඒ ලොකු නිර්මාණයක් වගේ ලොකු අපි දැන් කියන දේවල් අපේ තියෙන සත්‍ය ඔක්කොම මුදිරලා පොඩක් පැත්තට කියන්න. කියලා ආපහු අර බාහිරේ තියෙන ලෙල්ලේ තියෙන රක්කේ තියෙන විඥානය ඇතුළට ඇතුළට ගන්න හදනවා නම් මේ බුදුහාම කියන්නේ දවස් හතකින් කොලයි. පුරා කියන වැඩිම අවුරුදු හතක් යනවා කියන්නේ. ඉතින් මේ ඉන්න අපි කොච්චර කරන්නේ කියලා හිතන්න කරන්නේ කියන්නේ අපි හරියටම බලපෑකාරේ නෙවෙයි. අපි මේ වටබලල් කරකරේ කමක් නැහැ. අපි නැවත නැතිව කරපු නිසා අපි මේ කියන බරක්වත් තේරෙන්නේ. සකල්පනා කරන මේ කරපු එකක්වත් අහට යන්නේ වගේ යම් කිසි අපි පදනම සකස් කරලා තියෙන අනී අපිට මේ ඍජු ඒකාව කියන තමයි අපේ සතිපට්ඨාන කියන කාර්ය ප්‍රශ්න වෙනවා වස්න. දවසින් දවස් දවස් කරන ඍජු ඒවා ඒ සඳහා අපිට ඥාති මේ සංඥාඥ බුද්ධෝ මේ නක්ති මේ සරණායන ධම්මෝ මේ සරණායන නක්ති මේ සරණායන සංඝෝ මේ සරණායන කිය අනිකුත් මේ කරන ඔක්කොම නාටකම් කරන කී ප්‍රශ්නයක් නම් පොඩි වේලාවක් පින් කරගෙන බලන්න මේ සාගන්න මඩ හොදාන්න පුළුවන් යාත් ආපහු එන්න එන්නා කිසි තැනකට යamak නෙගෙන අර තියෙන දේ ඇතිවෙද්දී අඳුර ගැනීමක් කියනවා බාර මුලින් කියවලු හරි ගැඹුරක් සංකීර්ණ භාවයක් පේන්නේ කියලා නමුත් මේ බල රේඛා ශීලහන් දර්ශනාවට පස්සේ තියෙන්නේ සතරවටේ කටුන් කියන්නේ තමයි. ඉතින් මේ මන්දිරමදාත් අපි දවසක් විතර වගේ මේ අනන්තකරණ උත්තර සම්බන්ධ කරගෙන සමාලෝචනයක් කරානේ මේ පිළිබඳව අතාවගොඩ විස්තර තියෙනවා. ඒකත් සාකච්ඡා කරන්න මාසු ගන්න පුළුවන්. ඒ මා කියන විශේෂයෙන්ම ඒ කර්කෝ ඥාන ස්වාමීන් වහන්සේ සහත් දේශනා දිනේ ජීවේ ඉස්සරහේ විතරක් උත්සාහ කරනවා. ඒකක් මම ගොඩාක් ආවාසික ගත්තා. අදත්ම දේශනාවට සූදානම් වෙනකොට ඊට අමතරව පුළුවන් තරම් සංකම් දක්වෝ දේවල් ඒකේ විදර්ශනාව කල්පනා කරලා බලන්න අපි අනුසෑහේ පිළිමක් කරපුවා. සතුටු වෙන්න පුළුවන් අපි තාම ඒක උත්කෘෂ්ඨ ප්‍රතිඵල නැතුණාට අපි මේ ගමනේ ඉහළ පින්න පිළිසින්නේ සක් කිසිම හේතුවක් නැහැ එකක්ෂත්තාව වෙන්න හිත වට ගන්න නිරූපී වෙනවා සදාකාරණ නැති වෙනවා ඒක ඇත්තටම පොරක් කරන සංස්කාර ජවයක් කරගෙන සංවේගයක් කරන ඉතින් යන්න මේ කොටාගේ තියෙන ධර්ම කොටාගේ ජීවක කවුරුකටවත් නොකර පැහැදිලි බවක් සත්‍යාවක් සත්‍යාවා කියන ප්‍රාර්ථනා කරනවා සිල් දිනාම තමයි තමන් කරනවට තව තවත් ධෛර්යයෙන් යුක්තව ත්‍රිවිධ දේශනාවට සම්බන්ධ කරගෙන ඉදිරියට යන මේ ධර්ම කොටාගේ ශක්තියක් තරයක් ඵලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්ම දේශනාව මත කරනවා සිය දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව සම්ප්‍රේතකමාරුවට කාලයක් තියෙන අක්ෂම සංවිධානසල ඉතලයි දහයි කොහොමයි දහයි ඉන්නවා වයිමන් පහක් විතර තියෙනවා මම කැමති කවුරු හරි මේක සම්බන්ධ ජීවිතේ මොකෙන් කියනවා කියන මම කරන්නේ කියන ඒක නැත්තම් මම ඉතින් මතක් කරනවා 12 මාර්ක් අපි සාකච්ඡාවට මේ ප්‍රශ්න ප්‍රකාශන හෝ කාරණාවක් තියෙනවා ඉස්සරහට ආත්මය කියන එක ආත්මය කියන්නේ මාකට ප්‍රශ්නයක් අහන්නේ ආත්මය කියන්නේ මොකක්ද කියලා ඒ දේශනාවේ දීච්චවත් වෙලේ ගන්නවනම් සක්කාය දිට්ඨිය මම අයන්නේ මම යා කියන්නේ හත් එක. ඒක තමයි අපි ඒක ගොනු කරලා ඒක පෞද්ගලිකකරණය කරපුවාම ආත්මය කියලා කියනවා. ඒ පෞද්ගලිකදී මූල ධර්ම බාරපත් කරනවා සත්‍ය කියන්නේ. ඒකට අපි බුද්ධ ආගමේදී ඒකකල් පෞද්ගලිකකරණය කරපු බ්‍රහ්ම පදාර්ථයේ දේව පදාර්ථයේ සත්‍යයක් වඩපත් කරනවා. මේ අපි කියන සත්‍යයම තමයි ඔය දේව පදාර්ථය කියන බ්‍රහ්ම පදාර්ථ ගන්න කියලා එළියටෝ කියන. ඒක අපි උදාහරණයක් ඉතර පිළිගන්න කැමතිනේ. මේක මොකක්ද නැති ගන්න මොකද කියනවා ඒක සත්‍ය පුද්ගලයේද එසේ නොවන ධර්මතාවයක් දිගින් තමයි අපි මේ ධර්මයේ අන්තිවලට වෙන්නේ. සමත විඥානයේ ධර්මතාවය කියන්නේ. ජීවිතයක් කරනකොට ඒ ජීවිතයේ පවත්ීමට එයා ඔබමලක්. සුනාමියක් යනකොට ඒ සුනාමිය දැක්කේ පටන් ගන්න කසකැවියෙන්නේ නැතිලා යනවා එයාගේ ප්‍රශ්නක් ඒ ප්‍රශ්නේ ආත්මයක් ජන්මතාව කොහොමද අරගෙන කියන්නේ මේකේ දේහාසි බලන්න ඉකරන දෙයක් කෙලිනෝ කියලානේ ඒකට පෞද්ගලිකරණය කරන්නේ මම හිතන්නේ සෞන්දර්ය කරගන්න කරපු අපේ මට පේන. කෙනෙක් කියනවා කිව්වම මේ ලේඛනය උත් බැන්නට ඉවරයි නේද? එතන යාපියන්ට පස්සේ ඉවරයි. දැන් මේකට නම් දැන් මටමයි ගන්න වෙන්නේ. ධර්මතාවයදී බොහෝ කොරාතියක් කියන්නේ. ඉතින් දැන් ඔය නවීන විද්‍යාවේදී තියෙන ඔය කැවුස් තීකින් ඒකේ තියෙන ෆ්‍රැග්මන්ට්ස් ෆ්‍රැක්ෂන්ස් මේකෝ විස්තර කරනවා. මේක යම් කිසි කෙනෙක් ඒ දන්නේ ඒ මැතමැටික්ස් වල ඉගෙන එක දන්නවා කියලා කියනවා ෂුවර් වෙන්න දන්නේ නැහැ. ඒ තරම් සංකීර්ණයි. විස්තර කරනකොට කියන්නේ මේ ෆ්ලොරිඩා වලදී නැගිනීර වෙන්න ඉන්න ඇමරිකාවේ සමන්ලෙක් සතු ගැහුවෝ ඒක කැලිෆෝනියාවේ සුළුසුළුක් ඇති කරන්න ඉඩ ඒ තමයි ඕනෙදී මොඩයක් එන්නේ. ඒක දෙයියන් හරි කොහොමද යන්නේ? මැතමැටික්ස් වලින් විශ්ලේෂණය මැතමැටික්ස් වලින් හරියට රූප ගහලා ඩයිමෙන්ෂන් එක දැන් ඩයිමෙන්ෂන් කරා. ඔබගේ දාන කිව්වා හිතේ තියෙන ආදර්ශ මාර්ගය ආදී මොකද ඔක්කොම ඕනෙ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ ධර්මතාවය පෞද්ගලිකරණය කෙරුවට පස්සේ ආත්ම ආත්මය ඒක දීපසලයි කෙරුවට පෞද්ගලිකරණ අනිකතරව සත්‍යයක් වත්වා සත්‍යයක් බවට කරලා කියලා පිළිගන්නේ පෑයේ පෞද්ගලිකයක්. සෑහෙන තමන් වග වෙනවා. සෑහෙන තමන් වග කියන්නේ. ගාවෝ මේ සංගත දෙයෙන් පරිදි දෙයක් නැහැ. නමුත් මම මේ සාධාරණ දෙයකට චෝදනාවක් කතා කරනවා නෙවෙයි. අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම යමක් කියනවා මම කියලා මම කියන්නේ පොදු ගන්නවා. අපිට ඕනෙම පොදු ගන්න පැය ගණන් කරලා බලන්න ආසවස්වාද මමයි කියන්න පුළුවන් එන්නකක් කවුද කියන්නේ. ඉතින් හැන්දගෙන ආනාපාන කරන්නේ. කිසි ගන්න බැරි තේරෙන්නේ නැති නාම රූප දෙක තමයි මොනවද අපි කියන්නේ. දැන් ඔය දාපුවම ගන්නෑ දැන් කියනවා කියලා මුතු බිල්ල කරනවා කියලා කතාවක් හරි. උන් කොහොමද පස්සේ කියලා පිළිවන් රසලා කියනවා මේක වස්තුන් දෙකේ ගන්න. කවදාකවත් මුතු කම්මේ නැහැ. සමේ මුතු වෙනවා. කරන් කරන් කරන් කියන්නේ නිකන් මේක නෑ එකක් කියලා ඒ වගේ කියනවා මේ ප්‍රබල කරන් කියනවාද කියලා. මම අහුවෙන්නේ නැහැ. ඒ නිසා පරිශන කරලා ඒකේ නැක්ෂාර්ථේ නැත්නම් ඒක කිසිසේත් දුක කරන්නේ. නැතුව කියනවා ඔයා කියවල මම බාර ගන්න මම කියොත් බාර ගන්න කොහොමද කියනවා කියලා පටන් ගන්නවා මට මේ කියන දාක් කියන නමක් තියෙනවා ඒ දෙක අතරක් තියෙනවා අපිට කියනවානේ සැකින අයදී ඒ කියේ කියේ පතුරු පොතු අරගෙන විශේෂ කරලා බලන්න විශේෂ කරලා බලන්නේ ඒකෝද එන අල්ලන්න මඩයක් තේනවා නැති නිසා විතරක් තියෙනවා ඒක ශූන්‍ය දෙයක් ඒක ධර්මතාවක් ඒ න්‍යායක් ඒක භාවයක් ඒක ස්වභාවයක් මේක මම කියාගන්නේ ඒ මම ප්‍රශ්නේ වටෙන් ගහන්නේ. වෙන කියන්න ක්‍රමයක් නැහැ. දැන් දේශනාදී මේක වැදගත් නිසා මම පාවිච්චි කරන්නේ සාකච්ඡිත තමයි. නැත්නම් මේ මූලාශ්‍රය වශයෙන් අපි ගත්ත තන කියනවා කියලා ගත්ත දේ බොරුවක් කියන තමයි ලබෝත්තරන්සේ මේ අනාත්මවාදී පිළිදේ. සමහර වෙලාවට සමෝත්තරන්සේ දැඩි අනාත්මවාදයට පාර දෙන්න ආත්මවාදයට පාවිච්චි කරනවා. කියන්නේ දැඩි අනාත්මවාදී කියන්නේ උච්චේනවා. හොඳක් නෑ හරක් නෑ අම්මෙක් නෑ තාත්තක් නෑ හරි නෑ වැරදි නෑ කියන එක පරිදි මොනවද කියන්නේ එහෙම කියන්නේ ඒ කියන වග වෙනකොට ආත්මෝදිය ගන්න අනාත්මෝදිය බලනවා ඒකෙන් උත්තරයක් නැහැ මට හරියට තෝරන්න පටන් ගත්ත උපාන් එක දැන එකක් කියන සංකල්පයක් තව එකක් ඒකට හරි යන්තෝරයි ඒ කියන්නේ කවුරුත් පැටි පැටිලා මට හරියක්වත් තියෙන මම ඉන්න දැන් තමයි පැටි මෙන්න මේක නම් මිනිස්සු ආධ්‍යාත්මික කොමතු කරනවා යන වෙලාවේ අවදිකම කියනවා දියොදු බෝ ඒක ආත්මනාත්මලෙදී දෙවියන්ව වටයන්ට වදලියනක් වදිනවා ආත්ම සංකල්පයක් කරනවාදින් ගන්න අනාත්මයව ආත්මවලදී දැන් සක්කායදී කියන මේ සස්තවාදී නේ උච්චේතවාදී නේ මදමාවදී අංගදී